නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස දැන් උදේ භාවනා කළාද? කියපු විදිහට හිතුවද? මේ දැන් හිතට එන චිත්තජ රූපයක් හිතෙන් අල්ලගෙන ඒකේ විදිහට මෙනෙහි කළා නේද? හැමෝම කළාද පුළුවන් නේද? පුළුවන් නේද? මෙහෙමයි. දැන් තාම එහෙම බැලුවට පුද්ගල භාවය මෙකිලා පේන්නේ නැහැ. තාම පුද්ගලයේ සත්‍යය කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් මේ මම කියන්නේ ඕනම දෙකට යම් කාලයක් ගන්නවා කියලා. ඊට පස්සේ දැන් අපි ආනාපාන සතිය හරි බුද්ධ ගුණ හරි අසුභය හරි මරණානුස්සතිය හරි සති නිමිති තියාගෙන සමතකම තහන ටිකක් වැඩි වශයෙන් වඩනවා. වඩලා හිත නොදවන තත්වයට සති නිමිති හිත තියෙන මට්ටමට අරගෙන ওই විදිහට එන එන අරමුණු වල තියෙන සත්පුද්ගල භාවයට දැනෙන සවිඥානික නිමිත්තක් අරගන්නවා ඒකේ ওই විදිහට හොඳට හිතනවා. හිතලා ඒක ටිකක් නතර කරනවා ආයෙ සමතකමට නවරනවා. මේ විදිහට කරනවා. ඊට පස්සේ තමයි යද්දී එද්දි සමතකමට හනක් ඕනේ අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙනකොට ඉදිරියෙන් කෙනෙක් හම්බ වෙනකොට ඇත්තට මේ කය හැදිලා තියෙන කනගුණ ආහාරෙන්නේ ඔය කය ඇසුරු කරගෙන පවතින හිත නිසානේ ඔය කය පවතින්නේ නැත්තම් මෙලහටත් ඔය කය දිරලා ගොඩක් කලනේ ඈ එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටනේ ඔය රූප වෙන්නේ සද්ද හැන්නේ ඔය පුද්ගලයා කියලා කියන්නේ කයටද හිතටද කියලා දෙකම විමසනවා ඈ ඔහොම කාලයක් යනකොට හොඳට මේ පුද්ගල භාවයේ ගෙවෙන මට්ටමක් එනවා ඒ කියන්නේ දැන් ගිඩි පිටින් අපිට කෙනෙක් හම්බ වෙන්නේ මේ කනගුණ ආහාරයුක්ත රූපෙට තියලානේ ඒ හින්දානේ අපිට තරහ යන්නේ ඇලින් ගැටින් දෙක හම්බෙන්නේ නමුත් අපිට කාලයක් යනකොට විදර්ශනා කියලා කියන්නේ හොඳට නුවණින් බලන්න පුළුවන්කම එනවා කය කියන අචේතනික වස්තුවක් කය අසුරු කරගෙන පවතින හිත මතයි මේ ලෝකය කියන එක තියෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි මේ හැම අරමුණු දැනීමක්ම වෙන්නේ. කියන කාරණාව අපිට හොඳට දකින්න පුළුවන් මට්ටමට එන දවසක් එනවා. ඊට පස්සේ මෙහෙම කෙනෙක් තමන් දිහා හෝ තව දෙයක් දිහා බලනෝ නෙමෙයි කාය අසුර කරගෙන පවතින හිතින් දැන් මේ දැකීම එහෙන් කෘත්‍ය කරන හැටි හොඳට බලන්න පුළුවන් දවසක් එනවා. ඒ විදිහට එහෙම හිතන්න ඕනේ. කොහොම හිතනකොට වෙන්නේ මොකද්ද? මේ සත්පුද්ගල භාවය ඇත්ත වෙලා ඇති වෙන ඇලීම් ගැටින් දෙක අඩු වෙනවා. ඒකද සතර සතිපට්ඨාන බලන්න හැම වෙලාවෙම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡන්තු මනසක් බුදුරජාණන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති මහණි කායේ කායano බලමින් වාසය කරන ආතාපි ආතාපි කියන්නේ කෙලෙස් තවන වැර ඇතුව ඒ කියන්නේ නූපන් අකුසල ධර්ම පුද්ගල භාවය ඇත්ත වෙලා උපන් අකුසලයේ දුර වෙන නූපන් කුසල නූපදින විදිහට උපන් කුසල් වැඩි දියුණු නූපන් කුසල් උපදින විදිහට හිත තබන එකට තමයි ආස්ථාපි කියලා කියන්නේ. සම්පජානෝ සතිම සම්මා දිට්ඨිය යුක්ත වූ සිහිය. මේ කියන්නේ නිවැරදිව මේ ඇත්ත ඇති හැටි දකින සිහියකින් යුක්තව. මොකද නැතිනම් එහෙම කිව්වේ වෙනතටත් අපි රූප දිහා බලනවනේ. අපි බලන විදිහට කෙලෙස් ඇති වෙන විදිහටනේ. ඒකයි රූපයේ ඇත්ත ඇති හැටි බලන නුවණින් යුක්ත වූ සිහියකින්. මොකටද විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් ලෝභ දේශ දෙක හික්මෙන විදිහට. ඒක ලෝභ දේශ දෙක විතරයි අපි මේ බලන ක්‍රමයට අඩු වෙන්නේ තාම. ඒ මට්ටමේ මෝහය අඩු වෙනවා. නමුත් තාම අවිද්‍යාව කියන තැනින් හිඳුන්නේ නැහැ. ලෝභ දේශ මෝහ විතරයි අඩු වෙන්නේ. අවිද්‍යාව කියන තැන තාම දුරුනේ නැහැ. දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන තැන දුරු වෙන්නේ දැන් මෙහෙම කරනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. පුද්ගල භාවය ඇත්ත වෙලා ඇති වෙන ඇලින් ගැටින් දෙක අඩු වෙනවා. අඩු වෙලා මේ සතර සතිපට්ඨාන කෙරවලට බලන අත්ති කායයතෝ පනස සති පච්චපට්ඨාන හොති. සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇතේන සිය හොඳින් එළඹ සිටිනවා. දැන් මේ මෙයාට දැන් සත්‍ය පුද්ගලෙක් කියන එක මැකිලා මේ කය තියෙන හැබැයි සත්‍ය පුද්ගලෙ නෙවෙයි. කනබුන ආහාරයෙන් හැදුණු කය අතුරු කරගෙන පොදුන සිටිනුත් කරන වැඩ ටිකක් දකින්නකොට සත්‍ය පුද්ගල භාවයේ මැකිලා මේ සත්පුද්ගලයන් වූ කය පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ තිනවා. කය පවතිනවා ඒ කය හේතු ප්‍රත්‍යයයි. කියන නෝනේනවා. ඔන්න ඔය මට්ටමට එනකොට තමයි නීවරණ සම්පූර්ණ දුරු වෙන්නේ. නීවරණ ධර්ම දුරු වීම නිසා තමන් තුළ ප්‍රමෝදේ ඇති වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ. ඔන්න ඔතෙන් තමයි අපි අර කියන්නේ මේ සැපේ නිසා හිත සමාධිය වෙනවා. එතකොට උන දැන් මේ සමාධිය තියෙන්නේ මොකද්ද? විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨමජයං. දැන් අපි කියවනේ මෙහෙම කරනකොට නීවරණ ධර්ම දුර වෙලා ප්‍රමෝදය නිසා ප්‍රීතිය කියලා අන්න ඔය දෙහානංගයන් එක ප්‍රීතිය. ප්‍රීතිය නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපේ කියන උන සැපේ. මේ ප්‍රීතියයි සැපේ දෙක ඉන්නේ මොකක් නිසාද මේ නීවරණ ධර්ම දුර වෙච්ච නිසා. කාමයන්ගේ මිදිච්ච නිසා තමයි දැන් මේ ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පසදී පසදී නිසා සැපේ කියලා ටික එන්නේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන මානසික විවේකයෙන් මේ ටික හටගන්නේ. ඒ සැපේ නිසා හිත සමාධිය වෙනකොට දැන් මේ සමාධියත් එක්ක තියෙන අංග ටිකක් තියෙනවා මොකද්ද? විතක්ක සහිතයි, ਵਿਚාර සහිතයි ඒකග්ගතාවයක් තියෙන සමාධිය උච්චරයි. ඈ අරමුණක් හිතන්න පුළුවන් අරමුණේ හැසිරෙන්න පුළුවන් නමුත් හොඳට ඒ අරමුණේ පිටලා හිටනවා කියන ගතියක් තියෙනවා ඒකම ප්‍රීතියකුයි සැපයකුයි තියෙනවා මේ අංග පහර තමයි ඔය ප්‍රථම ධ්‍යානෙ කිව්වේ ප්‍රථම ධ්‍යානෙ කිව්වේ වෙන මොකුත් නෙමෙයි මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා මේ සත්පුද්ගල භාවයට රැවටිලා ඇති වෙන කෙලෙස් ටික නැති වෙච්ච නිසා ඇති වෙන මානසික මට්ටම අන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමට අන්නේ සමාධියට ඇත්ත ඇති හැටි පේනවා සම්මාදිට්ඨිය කියලා කිව්වේ යතහ භූත ඥාන දර්ශනය ඇති වෙනවා ඒක තමයි අපි කිව්වේ යතහ භූත ස්වභාවය තමයි ඇහැට යම් වස්තුවක් පෙනෙනකොට පෙනෙනවා කියන ටික චිත්‍ර මාත්‍රයක් අපි අර වතුර කොට උපමා කරලා තියෙන ඡායා මාත්‍රයක් කියලා කියන්නේ ඒ වගේ චිත්‍ර මාත්‍රයක් වතුරකට වැටෙනා වගේ ඒ රූපයක් උපාදාය රූපයක් වර්ණ සටහන් මාත්‍රයක් ඒකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා මේ කියන කාරණාව පෙනෙන මට්ටමට එනවා ඒ පෙනෙනකොට තමයි යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන දර්ශනය වචන ටික පෙන්වන්නේ ඔය අතහබුත ඥානයේ තියෙන කෙනාගේ මානසික මට්ටම. එයාට හටගන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙනවා කියලා නුවණ නිරුද්ධ වෙනවා කියලා නුවණ ඉබේම එළඹ සිටිනවා. එතකොට මේ ලෝකේ නැචකින්ච ලෝකේ උපදින මේ ලෝකේ කිසිවක් යාට උපාදාන වශයෙන් ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට උපාදාන රහිතව මිදෙනවා කියන කාරණාව වෙනවා. එතකොට ඇත්ත ඇති හැටි දකිනවා කියන එකට මහන්සි වෙන්න ඕනේ හිත සමාධි වෙන්න යෝනේ. සමාධියට මහන්සියක් වෙන්න ඕනේ නැහැ. හිත කය සැපසහගත කලි සමාධි වෙනවා. සැපේ ගන්න මහන්සියක් වෙන්න ඕනේ කායපසද චිත්තපසද කියලා කයේ සංසිඳීම සිතේ සංසිඳීම ඇති කලි සමාධි වෙනවා. සංසිඳීම ගන්න ඕනේ නෑ කයයි සිතයි ප්‍රීති සහගත කල්හි මේ සතුටු ඇති කල්හි මේ පසද්දී ඇති වෙනවා. ඒ ප්‍රීතිය කියන එක හිතේ සතුට කියන එක ගන්න උත්සාහවත් වෙන්න ඕනේ ප්‍රමෝදය. උදවැඩුණකම ප්‍රමුදිත භාවය කියන ටික ඇති වුණාම මේ හිතේ සතුට කියන කෙනා ප්‍රමෝදය කියන එක ගන්න ඕනේ නැහැ නීවරණ ධර්ම දුරු වුණාම කෙලෙස්ුන්ගෙන් මනස මිදුණාම රළු කෙලෙස් ටිකෙන් මනස මිදුණාම නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය කියන එක උපදිනවා නීවරණ ධර්ම දුරු කරන්න අපිට තියෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය මෙන්න මේ මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න විදර්ශනාව විදර්ශනාවට උපකාර වෙනස තමයි අපි සමතයක් වෙන්නේ. සමතයට උපකාර තමයි සීලය. සීලයක පිළිහිටලා සමතකමටහනක් වඩමින් සමතකමටහනක හිත වඩමින් නුවණින් බලන්න ඕනේ. මෙතනදී අරිහත්ත්වයට දක්වාම ඔක්කොම අපි කටයුතු යන ගණිත යන්නේ නැහැ. අපිට අමාරු නැහැ. හැමදාම මේ විදිහට නැහැ. අපිට එක ටිකකට දක්වා විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ඒ අපිට කරන්න ඕන ටික කළාම ඊට පස්සේ ඒ ධර්මතාවයෙන් ධර්මතාවය කළා දෙන ටිකක් තියෙනවා. මම කියන්නේ කිලෝමීටර් 100ක් දුර ගමනක් නම් අපිට යන්න තියෙන්නේ කිලෝමීටර් 10ක් විතර. උත්සාහයෙන්. දැන් අපිට ලංකාවට යන්න ඕනේ. ලංකාවට යනවා කියන ටික ඔක්කොම අපිට වුමනාවෙන්ම ඔක්කොම කරන්න බෑ. අපි අනිවාර්යෙන් කළ යුතු ටිකකුත් තියෙනවා. අපි ඒ ටික කරපු නිසා කළ දෙන ටිකකුත් තියෙනවා. අපිට පුළුවන් අපි අනිවාර්යෙන් කළ යුතුයි මෙතන ඉඳලා වාහනයක් අරගෙන ටිකට් එක අරගෙන මෙතන ඉඳලා වාහනයක් අරගෙන ගුවන් තොටුපොළ ගාවට අනිවාර්යෙන්ම යනවා කියන ටික කවුරුත් කළ දෙන කළ යුතුමයි. ඊට පස්සේ ට්‍රේන් එකෙත් අපි විමයි යන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ කියන එකක් නෑ. අනිත් ඊට පස්සේ ගියාට පස්සේ අපි නිඳගෙන ඉන්න ඉතින් ඊට පස්සේ අපි එක්කගෙන යනවා. කියන තැන දක්වා අපි කරන්න ඕන ටිකකුත් තියෙන කළ දෙන ටිකකුත් තියෙනවා. නේද? එතකොට මේ මුල් ටික අනිවාර්යෙන් අපිව ගෙදෙට්ට ඇවිල්ලා එක කරන්න යන්නේ අපි <laughs> ගුවන්තොට පොළ ගාවට ගියාම ඉතින් ටිකට් එක අරගෙන ඒ එතෙත් විතරක් ගියාම මේ ඇතුළට ඇට ගියාම ඇති. ඊට පස්සේ ඒගොල්ලෝ දාලා යන ඒගොල්ලන්ට අයිතියක් දෙන ඒගොල්ලෝ අරගෙන යන්න ඕනේ අපි. නේද? ඒ වගේ අපි ගෙදර ඉඳන් අනිවාර්යෙන් ගුවන්තොට පොළ ගාවට යනවා වගේ. නීවරණ චිත්තේ ගෙවෙන තැන දක්වා නීවරණ ටික දුරු කරන තැන දක්වා අනිවාර්යෙන් අපි කළ යුතුයි. කොච්චර අපිට තියෙන්නේ. දැන් බලන්න ළඟට ඉඳන් ලංකාවට යන්න කිලෝමීටර අපි කිව්ව 5000ක් තියෙනවා. අපිට යන්න තියෙන්නේ කිලෝමීටර 70ක් නැත්නම් මෙතන කියලා 40ද 50ද? 45 කිලෝමීටර 45 යන්න තියෙනවා. කිලෝමීටර 5000ක ගමනක් යන්න අපිට උවමනාවෙන් මහන්සියෙන් අනිවාර්යයෙන් යන්න තියෙන්නේ කිලෝමීටර 40 50 කියන්නේ 50යි. ඉතුරු ටිකම කොච්චරද? අපහසුකෙන් තොරව ගෙනියන. ඒ විදියමයි දහම. අනිවාර්යයෙන්ම නීවරණ චිත්තයේ ගෙවෙන තැනට විතරයි ඒ ටිකේදී නම් උවමනාවෙන් උත්සාහයෙන් කෙනාකට යුතුයමයි. එච්චරයි කරන්න ඕනේ. නීවරණ ධර්ම දුරු වුණාට පස්සේ ඒ කියන්නේ ගුවන්තරපොලට ගියාට පස්සේ ඇතුළු වුණාට පස්සේ ඒක යටයි කියලා. අපි ගෙනියනවා වගේ. නීවරණ ධර්ම දුරු වෙච්ච කෙනාට මගේ මනසේ ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියන ඕවට කියනවා මේ චේතනා කරන්නේ මුක්ත ධර්මය කියලා. ඒ කියන්නේ චේතනා කටයුතු නෑ මට මෙහෙම දැන් ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ කියනවා. ප්‍රීතිය ඇති වේවා, පස්සද්ධිය ඇති වේවා, සැපේ ඇති වේවා, සමාධි වේවා, ඇත්ත ප්‍රමේ දකීවා, කලකිරේවා, නොයැලේවා, මිදේවා, මිදුනහම මිදුන කියලා නෝන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ ලැබෙන ධර්මතාව ටික කියනවා. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ලංකාවට යනවා කියලා මෙතන වාහනයකට මෙතනින් මට යන්න පුළුවන් මෙතෙන්ට. එතෙන්ට ගියාම ඇති එතනින් මෙන්න මෙහෙම ධර්මතා ටිකක් වෙනවා. කියන කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ දැන් මෙතන ඉඳලා අපි ගුවන්තොට පොළට යන ටික දක්වා ගත්තහම පූර්ව භග ප්‍රතිපදාව වගේ. කියන එකට නැග්ගහම මේක තමයි ප්‍රධාන මාර්ගය. හරිද? මාර්ගය වගේ තමයි මේ නීවරණ ධර්ම දුරු වුණාම ඒ ටික ඉබේම වැඩෙන ධර්මතා පුද්ගල භාවයෙන් තොරව හේතුඵල ධර්ම කියන එක. ඒ ටිකෙන් තමයි අපිට අපහසුකෙන් තොර යන්න පුළුවන් මාර්ගය කියන ටික උපදින්න හේතු වෙන්නේ ඒ ටිකෙන්. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියලා පූර්වභාග ප්‍රතිපදාවේ තියෙනවා. ඒ ටික තමයි අපි විශේෂයෙන් වග බලා ගන්නට ඕන ටික. ඒ ටික තමයි මේ හුරු වෙන්න ඕනේ අපි. හුරු වෙන්නේ. දැන් මේ සීලයක පිහිටියේ සීලයක පිළිපදලා ඊට පස්සේ සමතකම තහනකින් හිත වඩනවා. සමතකම තහනකින් හිත වඩමින් ওই නාම රූප ධර්මිය අනිවාර්යයෙන් බැලිය යුතුයි. ඒ කියන්නේ බාහිර කෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා යම් තාක් දේවල් වලට අපේ හිත ඇලිලා බැඳිලා තියෙනවා නම් ඒක කෙලෙසයක් තමයි. නමුත් ඒක අයින් කරන්න යන්න ඕනේ නැහැ. එතකොට ඒක අයින් වෙනවා. මොකද ඒ දේවල් ඇති වෙලා තියෙන්නේ මම සහ මගේ දුව දරුවන්ට ජීවත් වීම පිණිසයි කියන තැනකින් තමයි අපි ඕවට අහු වෙලා තියෙන්නේ. තමන් සහ තමන්ගේ දුව දරුවෝ කියන තැනක තියෙන බැලීම බැඳීම අඩු වෙනකොට බාහිර වස්තුන්ගේ අගය අඩු වෙන්නේ ඉබේමයි මනසේ. මනසේ තියෙන අගය අඩු වෙන්නේ. එතකොට අපි ඒ අද කරන්න ඕනේ මේ සවිඥානික වස්තු ටික මම කියන්නේ වෙන මොකුත් නෝන්නේ. සත්ව පුද්ගල භාවයට දැනෙන හැම අරමුණක් ගානෙම ඒක විමසලා අතහරින්න හුරු වෙන්න. එහෙමම සත්ව පුද්ගල භාවයෙන් මේ අරමුණ අවසන් කරන්නේ නැතුව මුලදී අපිට එකපාරටම සිහිනුවන එන්නේ නැහැ ඇත්ත දකින්න. මිනිස්සෙක් කියලා ඉස්සර රැවටෙනවා. නෑ නෑ මිනිස්සයා කියන තැනක තියෙන ඇත්ත මෙහෙම නේද කියලා ආයෙත් බලලා අතහරිනවා. ওই විදිහට සිහි වෙනවා අනිත් පැත්තට සිහි හිතනවා. වැරද්දට සිහි වෙනවා ආයෙත් අනිත් පැත්තට හිතනවා. මෙහෙම මෙහෙම විමසන්න හුරු වෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවකම සමතකමටහනක් වඩනවා. ඊට අමතරව අපිට පුළුවන් සමතකමටහනෙන් එන වැඩේ අපහසුකම් තොරව කළා දෙනවා මම කිව්වේ වැඩ කටයුතු කරනකොට ලෝකේ අරමුණු වලට සම්බන්ධ වෙනකොට පුළුවන් තරම් අර සති නිමිති හිත තියාගෙන අරමුණු වලට සීමා නොවන මනසකින් සම්බන්ධ වෙනවා නම් මේ නීවරණ ධර්ම අඩු වෙනවා සීමා නොකරන ලද මනසකින් සම්බන්ධ වෙලා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. එතකොට සමතයකින් කරන්න තියෙන උපරිම කටයුතු ටික අපිට මේ සිහියෙන් හදලා තියෙනවා. ඒකයි සති වායාම කියන දෙක තමයි සමාධියට තියෙන පරිස්කාර ටික ළඟම හේතු ටික ඈ වායාම සති සමාධි කියන තුන වැටෙන්නේ සමාධියට නේද එතකොට සම්මාදිට්ඨි සංකප්ප දෙක සම්මාදිට්ඨියට වාචා කම්මන්ත ආජීව සීලයට වායාම සති දෙක සමාධිට පරිස්කාර. එතකොට මේ සිහිය තිබ්බහම සති නිමිති හිත තියනකොටම මෙයා මෙහෙම ඉන්නේ මොකටද කියන එකම තියනවා ඒක මොකද්ද? උපං අකුසල ධර්ම දුර්වල නූපං අකුසල ධර්ම නූපදින උපං කුසල වැඩේ නූපං කුසල උපදින උපං කුසල වැඩෙන විට ඉඩ දීලා මෙහෙම ඉන්නේ කියන එක තියෙනවා මේ වීර්යය තියෙනවා මේ සිහිය තබා ගන්නකොට. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වායාම සති කියන දෙක තමයි මේ අනුග්‍රහ දක්වලා තියෙන්නේ. ওই ටිකේ ලක්ෂණය තමයි මොකද්ද? හිත දුවන ගතිය නතර වෙලා එක එක අරමුණු අරගෙන හිත ඒව ඇලෙන බැඳෙන ගතිය නතර කළා හිත අරමුණු ඔස්සේ දුවන ගතිය නතර වෙලා ඇති වෙන ඒකකතාවය ඇති වෙන මේ තුලින්. සිහිය තුලින් ඒක සතින්ච කොහම් වික්‍රේ සම්පත්තිකම් වදා මහණේ සිහිය සියලු අර්ථයේ සිද්ධ කළ දෙන ධර්මයක් කියලා කියනවා. කියලා සිහිය කියන ධර්මතාවයේ සියලුම අර්ථය सिद्ध කරලා දෙනවා. ඒ විදිහට නැති නිමිති හිත තියාගෙන කරන්නට ඕනේ. කරනකොට වැඩ කටයුතු කරනකොට සති නිමිති හිත තියාගන්නවා කියනකොටත් අපි තේරුම් ගත යුතු උපායක් මොකටද? සීමා නොකරලද මනසක් හදාගන්න. දැන් අපිට සීමා නොකරලද මනසකින් ජීවත් වෙන්න කිව්වට බෑ අපේ නිතරම තක්කල් ශනිකෝ මේ අරමුණ වලට වැටෙනවා. ඒ නොවැටෙන්න තියෙන හයිය තමයි අපි මේ ආධ්‍යාත්මික පැත්තට හිත තබාගෙන සති නිමිතිට හිත තියාගෙන රූපේ බලනවා. සති නිමිතිට හිත තියාගෙන සද්ධාහන. එතකොට මේ අරමුණට පතිත නොවි අරමුණෙන් විසංයුක්ත නොඇලී අපිට අරමුණ විඳින්නත් පුළුවන්. නමුත් ඒකේ බැඳිලා නැහැ. ඒකෙන් නිවර්ණ ධර්ම ගොඩ අඩු වෙනවා. ඒ විදිහට කරන්නට ඕනේ. ওই විදිහට විදර්ශනා කරන්න. දැන් ඒ කරනකොට දවල් කරපු එකේ මොනවද තියෙනවද අපහසුකමක් හෝ නොතේරෙන කමක් හෝ තේරුණා නේද? සත්‍ය කරන්න පුළුවන්ද? ගැටලෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්. නමුත් ඊගව දවසේ තව ටිකක් කළොත් ඌට වඩා අපහසුකම අඩු වෙනවා ලේසි. තව ටිකක් කළොත් ආයෙත් පහසු වෙන ටික දවසක් කරනකොට මේක තමයි පසු ක්ෂේත්‍රයක් වෙනවා. අපි දැන් මෙහෙම හුරු කරලා නැති හින්දා මේ අමාරු. ඕනම දෙයක් මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහන්නේ මේ හිත හදන්න පුළුවන්. හිත හදන්න බැරි එකක් නම් හදන්න කියලා මම කියන්නේ නැහැ. කියලා. මොකද හිතේ ස්වභාවය තමයි අපි හිතපු පැත්තට හිතන උරු කළ පැත්තට දුවන එක. ඊට පස්සේ මේ විදිහට ඇත්ත බලන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න හිත ඒ විදිහට මෙනෙහි කරන්න උරු වෙනවා. මේ විදිහට. එතකොට මේ කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ. අපි ওই විදිහට නාම රූප වශයෙන් සත්ව පුද්ගල භාවයට උපදින හැම අරුණක් අරමුණක් ගානම Tamanට කරන්න වැඩක් තියෙනවා කියලා තේරුම් ගන්න අපිට අනුමානයට එක දෙයක් තේරලා තියෙන්න ඕනේ. එහෙනම් නාම රූප ධර්මතාවයක් නම් මෙතන ඇත්ත සත්ව පුද්ගල භාවයට පෙනෙන හැම අරමුණකම අපි රළු කෙලෙසයක එක ඉන්නේ. සත්ව පුද්ගල භාවයට යෙදෙන හැම තැනකම දුකද දුක්ඛ සමුදයද තියෙනවා. සත්‍ය දෙකේ දුක්ඛ සත්‍යය සහ කියන පුද්ගලයා ලෙඩවිලා මහලු වෙලා මැරලා යන දුකත් විඳින්නත් හේතුව තියෙනවා. නැවත ඒ විදිහේ නැවත සසර උපදින්න හේතු වෙන තණ්හාවක් තියෙනවා මේකේ. එතකොට පුද්ගලයේ භාවයට තේරෙන හැම තැනකම අපිට පුද්ගලයේ කියලා තේරෙන්නේ කෙලෙසයකටයි කියන එක තේරෙන්න ඕනේ. මොකද එක කාරණාවක් හොඳට දකින්ද මෙතෙන්දී මම කිව්වේ දැන් බුදුදහමේ හරිම අමාරු දේ තමයි මේ ශුන්්‍යතා දර්ශනය තේරුම් ගන්න එක. බුදුදහමෙන් පෙන්නන ශුන්්‍යතාවය කියන එක ඒකට ආර්ය ශුන්්‍යතාවය කියලා කියනවා. ඒ ආර්ය ශුන්්‍යතාවයේ දහම පෙන්වන්නේ මහා පුරුෂ විතර්කයක් හැටියට. මහා පුරුෂය ඇසුරු කරන බුද්ධ ආදී මහා පුරුෂයන්ගේ විතර්කයක් තමයි මේ ශුන්්‍යතාවය. ආර්ය ශුන්්‍යතාවය කියන එක. ඒ ආර්ය ශුන්්‍යතාවය කියන එක නිවනට තව නමක්. එතකොට ශුන්්‍යත චේතු විමුක්තිය කියලා අපි කියන්නේ. ශුන්්‍යතකේ චේතු විමුක්තිය කියලා කියන්නේ මේ මුකුත් නැති කිසිම දෙයක් නැති හිස්කම කියන එකට නෙමෙයි. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිපාන. නැත්තම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැතිකමෙන් ශුන්‍යයි. එතකොට ඒ ශුන්‍යතාවය හඳුනගන්න ශුන්‍යතාවයේ මනසේ එළඹ සිටින්න එක චුට්ටයි යෝනේ මේ මේ මේ මේ යථාභූත ඥානෙ විතරයි යෝනේ. විද්‍යාව විතරයි යෝනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ මනසේ මේ අශුන්‍යතාවය තියෙන්නේ. බාහිරක නෙමෙයි. ශුන්‍යතාවය කියලා කියන්නේ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. එතකොට අපි එතන තියෙන කෙලෙස් නැත්තම් මේ සංස්කාරය අපි තේරුම් ගන්න ඕනේ. මම අර උපමාවක් කිව්ව මේක බොහොම සියුම්ව තේරුම් ගන්න වෙනදට. අපි කතා කරලා තියෙනවා දැන් අර තිරසංගත සතෙක් වතුරකට එබුණොත් දැන් මුලින්ම අපි දැක්කනේ මේ සතෙකුණ වතුරකට එබෙන තැනකට ගියාම එතන ඇත්ත තමයි අපිට අපිට පෙවුණත් අපිට තිරසංගත සතාටත් કોઈ කාටත් පවතින ඇත්ත එකමයි. ඒ කියන්නේ වතුර ගාවට යන්න ඉස්සලා ඡායාවක් තිබුණා නෙමෙයි ගියාන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට තියෙන එකක් දකින්නව නෙමෙයි ඡායාවි වතුර වතුරේ ඡායාව හදාගෙනයි බලන්නේ අපි කියන එක. ඒ කියන්නේ අපි එතෙන්ට ගියෙහින් දමන වැටෙනවා මිසක තියෙන එකක් දකින්නව නෙමෙයි. යකින් යන්න පෙර තිබ්බා නෙමෙයිනේ නේද? ඕක තමයි ඒකේ ඇත්ත. දැන් අපිට මිනිස්සයා කියලා කියන්නේ විපාක මට්ටමේ ප්‍රතිසන්දි මට්ටමේම මොන යෙදෙනවා. කර්ම මට්ටමේ නුවණ යෙදුනට හරියන්නේ නැහැ. විපාක මට්ටමක නුවණ යෙදුනොත් තමයි ජීවිතය කියලා කියන්නේ. විපාක සිතක නුවණ යෙදුනොත් තමයි ඒ නුවණින් එයාව ජීවත් කරවන්නේ. දැන් අපිට විපාක මට්ටමේම මිනිසයා කියන්නේ ප්‍රතිසන්දි මට්ටමේම කෙලෙස් අඩුයි මනසේ. ඒබඳු කෙලෙස් අඩුකම නිසා නුවණ නිසා එයා ජීවිතයට වැළක් කළා දෙනවා. ප්‍රති විපාකය කියන ටික මේ විපාක මට්ටමක නොවන යෙදුනහම අපි මෙනෙහි කරන්නවත් දන්නේ ඒකින් එයා වැඩක් කරනවා අපි. ඒ තමයි වතුරට තියෙන වැටෙන ඡායාවේ කණ්ණාඩියට තියෙන ඡායාවට රැවට්ටන්න නැතිකම තියෙනවා අපිට. එතන ඇත්ත පෙන්නනවා අපිට. ඒ ප්‍රඥාවෙන් කරන කෘත්‍යය තමයි දැන් අපි නුවණ කියලා දන්නේ නැහැ නුවණ කියන එක ජීවිතේ වුණාම විපාකය කියන එක ජීවිතේ වුණාම යාව ඒ විදිහට තමයි ජීවත් කරවන්නේ. රවට්ටන්න තියෙන ඉඩ අඩු කරනවා. ඒ රවට්ටලා ඇලෙන්න බැඳෙන්න තියෙන ඉඩ අඩු කරනවා. ඒ නුවණේ වැඩේ තමයි ඒ. ඒ මනුස්ස කියන මට්ටමේ නුවණේ විපාක මට්ටමේ යෙදුනහම ඒ නුවණේ වැඩේ තමයි අර රල්ලු මට්ටමේ රාග දේශ මොහොන් නතර කරනවා, අඩු කරනවා. උපද්දන්නේම නැහැ. එතකොට අපි හොඳට දන්නවා දකින්න ඉස්සලා තිබ්බනේ මේ දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි දකින්න වෙලාවෙදිත් අපි උපද්දවලයි දකින්නේ කියලා දකිනවා. ඒ හින්දා හොඳට බලන්න අපිට දකින අහන කිසිම ඡායාවක් වතුරට වැටෙන හෝ කණ්ණාඩියට වැටෙන ඡායාවක් ඉතුරු වෙනවද කියන්නේ? ඉතුරු වෙන්නේ නැහැ. දැන් ත්‍රිසංගත සතා කියලා කියන්නේ විපාක පැත්තේ ප්‍රඥාව යෙදෙන්නෙම නැහැ. ඔගොල්ලෝ දැකලා ඇති සහේතුක විපාක කියලා එකක් දැන් විපාක ධර්මය ගත්තම සහේතුක විපාක කියලා එකක් තිරිසන් මට්ටමේ යෙදෙන්නේ. අහේතුක විපාක විතරයි තියෙන්නේ. සහේතුක කියන සිත් යෙදෙන්නේ මිනිස්සුયો දෙවියෝ බ්‍රහ්මයෝ උතන උඩ ටිකට විතරයි. විපාක මට්ටමේ ප්‍රඥාව කියන එක යෙදෙන්නෙම නැහැ. අලෝභද්‍ය සමෝහ කියන හේතු ටික යෙදෙන්නෙම නැහැ. නෝන යෙදෙන්නෙම නැහැ. නමුත් එයාට අපිට ඇත්ත එකමයි දකින්න පෙර ඡායාව තිබුණා නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට උපදවගන්න. නමුත් ඒ ඇත්ත පෙන්වන්න නැතුව ඒ විදිහටම දකින්න කර නොතිබුයි දැක්කයන් පස්සේ නොතිබෙන අවස්ථාවට උපද්දවා ගන්නවා කියන මට්ටමකින් තමයි යත් උපද්දවා ගන්න. නමුත් ඒ ඇත්ත පින්නන ප්‍රඥාව නැති වුණාට පස්සේ ඇත්ත පින්නන ප්‍රඥාව නැති වුණාට පස්සේ තිරසංගත සතාට හිතෙන්නේ මොකද්ද? Taman එන්නේ ඉස්සලා තිබ්බ එකක් මේ හම්බ වුණා කියන තැනකින්. තියෙන එකක් හම්බ වෙනකොට ඒ මෝඩකම එනකොටම අවිද්‍යාව එතකොටම ආශ්‍රව කියලා කියන්නේ. තව සතෙක් ඉන්නවා කියන හැඟීමක් කියදෙනවා. හොඳට බලන්න බාහිර තව සතෙක් Tamangeම ඡායාව තියෙන තැනක හේතුඵල ධමයක් වෙච්ච තැනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවය වෙන තැනක ඒ ඇත්ත නොදකින්නවා ඇත්ත නොදන්නවා කියන එකම කාරණාව වෙද්දී එයාගේ සිතේ දෙන ගතියක් වෙන ඡායාව නෙමෙයි මම කියන්නේ. ඡායාවල් නෙවෙයි තව සතෙක් තව කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් එයාගේ සිතේ යෙදෙනවා. ඒ හැඟීමටයි දැන් මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වේ. පෙනෙන රූපායතනේ ඇත්ත ඇති හැටි නොදකිනකොට තව පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. තමන්ගේ මනසේ. තේරෙන්නේ? දැන් ඒ තමන්ගේ මනසේ තියෙන සත්ත්ව පුද්ගල හැඟීමක් ගත්තාම දැන් මේ Tamange හිතේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම නිසාම ඒ පුද්ගලයාට ගැන හිතන්නේ කියන අදහසින් නැවත නැවත සිත් පහල කරගන්නවා. දැන් එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරාමයි දැන්. මේ මේ මේ සංඛාරය නිසා සංඛාරයට මේ චේතනාවට කර්මය කියලා කිව්වේ. තව සත්‍යයක් ඉන්නවා කියන ඒ හැඟීමට කර්මය කියලා කිව්වේ මොකද්ද? දැන් මේ චේතනාව මුල් වෙනවා එයාගේ හිතින් කින් කින් කරවන්න. දැන් රූපේ නිසා සිතින් කියින් කියින් කරන්නේ නැහැ. රූපේ ඇත්ත නොදකිනකොට තව සතෙක් ඉන්නවා කියන චේතනාවක් පහළ වුණානේ. ඒ චේතනාව තමයි යාගේ කර්මය. තව සතෙක් ඉන්නවා කියන. දැන් එයා ගාව තියෙන ඒ චේතනාව නිසා ඒ ඉන්න සතා ගැන නැවත නැවත හිතනවා. ඉන්න සතාට ඔන්න බුරනවා. බුරණ කියාගේ වචේ කර්මය. ඉන්න සතාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හපන්න පයින්නවා. ඔව් ලෝභය හෝ ද්වේෂය මුල් කරගෙන කපන්න පයින්නවා කියනකොට කාය කර්මය. එතකොට ඉන්න කෙනා ගැන හිතනකොට නැවත නැවත හිතන්නේ කැමැත්ත හෝ අකමැත්ත ඇතුළු. ගුරන්නේ කැමැත්තට හෝ අකමැත්තට. කයින් හපන්න පයින්නේ හෝ ගන්න පයින්නේ හෝ කැමැත්තට හෝ අකමැත්තට. ලෝභ දේශ දෙක තමයි තියෙන්නේ. එතකොට තව සතෙක් ඉන්නවා කියන දැක්ම තමයි එයාගේ මිත්‍යා දිට්ඨිය මෝහය. එතකොට මෙතන තියෙන්නේ පුඤ්ඤාභි සංකාර හෝ අපි දැන් මෙයාට තියෙන අපුඤ්ඤාභි සංකාරමයි. අපි කියමු සිතින් කියින් කිරින් තියෙනවා මේ අපුඤ්ඤාභි මට්ටමේ. ලෝභ දේශ මොහ. දැන් ඉතින් මම කිව්වේ හොඳට බලන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ටිකට කර්මය කියලා කිව්ව කර්මය. මේ ටික හේතුනේ මේ සතෙක් ඉන්නවා කියන චේතනාව. චේතනාවට කර්මය කියලා කිව්වේ ඒ එහෙම චේතනාව නිසා සිතින් කියින් කිරින් වෙන්නේ. ඒ සිතන කියන කරන එක තමයි යාට කුසල අකුසල සහගත කර්ම වෙලා තියෙන්නේ. දැන් ඊගාවට හොඳට බලන්න දැන් තව සතෙක් ගැන හිතලා සතෙක් ගැන කියලා සතෙක්ට හපන්න ඕන කියන මට්ටමකින් කටයුතු කරන්නේ තමන් ගාව තියෙන චේතනාව වෙද්දී. දැන් මෙහෙම වෙද්දිත් තව සතේකට ගැන හිතද්දී කියද්දී කරද්දී දුරද්දී තපන්න පණෙද්දිත් මෙතන බාහිර තිබුණේ Taman විතරක්ම වෙලා බාහිර ශුන්්‍යතාවයක් නේ තියෙන්නේ. දැන් ඡායා මාත්‍රයක් නැතිනම් ඡායා මාත්‍රයක් තියෙන තැනක දැන් අපිටයි ඔබ ඡායා මාත්‍රයක් වෙන්නේ. එයාට ඇත්තටම තව කෙනෙක් එක්කයි ඉන්නේ. එයාගේ මනස දිහා බලන්න එයාට එයා විතරක් ඉන්න ශුන්‍යතාවයක් නෙමෙයි තව කෙනෙකුටමයි එයා මේක කිව්වේ. තව කෙනෙක් ගැනමයි එයා හිතුවේ. තව සතෙක් උටයි බුරක් දැන්නේ. තව සතෙක් කොයි හපන්න හැදුවේ. එතකොට ඉන්න තව සතෙක් එක්කයි මෙයා ඉන්නේ. මෙයා පැත්තකට ගියාට පස්සේ Taman දැකපු ඒ සතා බාහිර ඉන්නවා වගේ තැනකින් තමයි හිතේ දැනෙලා තියෙන්නේ. තමනුත් ඉන්නවා, තව එක්කෙනෙකුත්, තව දතෙකුත් ඉන්නවා, තව වගේ කෙනෙකුත් ඉන්නවා. ආපහු බලන්න කියලා ඉන්නේ මං වගේ ඉන්න අනිත් සතාව බලන්න කියලා තමයි ආයෙත් එන්නේ. ආයෙත් ආවහම ওই විදිහටම ශුන්්‍යතාවයකින් යුක්ත රූපාරම්මණයක් හැදෙන තැනක ඇත්ත නොදන්නාකම නිසා ආයෙත් මනසේ ආශ්‍රව ධර්ම ටික යෙදෙනවා. එතකොට මෙයා ඇහින් බැලුවත් හිතෙන් හිතුවත් නැවත ඇහින් බැලුවොත් තව එක්කෙනෙක් එක්කනේ ඉන්නේ. තේරෙනා නේද? එතකොට හොඳට බලන්න එයාට ඒ විදිහෙම ජීවමාන තව කෙනෙක් එක්කමයි ඉන්නේ. ශුන්‍යතාවයක් එහෙම නැහැ. එයාට එයාව ඇත්තම වෙච්ච හිඳයි අර බිරුගේ දැන්නේ තිතුවේ. ඕකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාව දෙවෙන්නයි කියලා කියන්නේ. ලෝකේ අශුන්‍යතාවයකට පත් කරලා කෙලේ ඒ කියන්නේ කෙලෙසකින් තමයි දෙන්නේ හදලා තියෙන්නේ. ඊට පස්සේ තව වතුර වලකට එබුණා. තව එක්කෙනෙක් ඉඳී. වතුර වලවල් 10ක් 15කට එගුණොත් මෙයා 10 10 දෙනෙක් 15 දෙනෙක් තව එයා වගේ අය එක්ක ඉඳී. එයාට ලෝකෙ හිස් නැහැ. නමුත් තව පුද්ගලයෙක් එක්ක පුද්ගලයෙක් ගැන හිතමින් කියමින් කරමින් ඉන්න තැනකදී තව අය එක්ක ඉන්නකොට එතන යතහ ස්වභාවය තමයි එහෙම නැතුව තමන්ගේම විතර්කයක වැවදිච්ච කෙලෙසයක් විතරක් තියෙන ශුන්‍යතාවයක් තියෙන්නේ. මේ තමන් කියන තැන හැදිලා තියෙන්නේ කොහොමද? තමන් කියලා කෙනෙක් ඉන්නව නෙමෙයි මේද එයාට එයා කියන තැනත් හම්බ වෙලා තියෙන්නේ ඒ නාම රූප දෙක නොදන්න නිසා මම කියන හැඟීම මනසේ එදිලා. එතකොට තමන් සහ අනුන් කියන ධර්මතාවයකින් සත්පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යතාවයක් තියෙන තැනක මේ අශුන්්‍යතාවය කියන ටික තියෙන කෙලෙසයක් එක්ක. ඒ තිරසංගත සතා රැවටුණා වගේ අපි දන්නේ නැහැ මේ පිනෙන අරමුණ පොකුණට වැටුණු ඡායාව තිරසංගත සතාට වගේ නමුත් එයා ඒක රැවටෙනවා අපිට නේ පේන්නේ ඇත්ත. අපිට මේ පෙනෙන අරමුණ දකින්න පෙර තිබ්බත් නෙමෙයි. දැක්කෙන් පස්සේ තියනවත් නෙමෙයි අවස්ථාවට තියෙන අරමුණක් පේනව නෙමෙයි මේ ඇහැ නිසා උපද්දවල පෙනෙන්නේ මේ වර්ණ සටහන. ඔය ඇත්ත ඇති ඇති නොදකිනකොට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම අපේ මනසේ මේ යෙදිලා තියෙන්නේ. නමුත් අපි දැන් දන්නේ මේ පුද්ගල සංඥාව නැත්තම් මේ සත්ව පුද්ගල හැඟීම අපේ මනසේ ඉදිලා කියලා. අපි දැන් තව කෙනෙක් ඉන්නවා කියන හැඟීමෙන්ද ඉන්න කෙනා ගැන හිතනවා. මෙහි තියෙන කෙනෙක් ගැන හිතනවා නෙමෙයි. මේ අවිද්‍යාවපත්ති මේ ගතිය අපේ මනසේ යෙදෙද්දී අතිසංගත සතත් යෙදුනා වගේ මේ නාම රූප දෙකක් තියෙන තැනක පුද්ගලයා කියන හැඟීම කෙලින්ම අපේ මනසේ යෙදුනේ. යෙදෙන්නේ ආස්ත්‍රයක් ඔක්කලේශයක්. ලෝකයේ බුදුරජාණන් වහන්සේ අනාත්මයි කිව්වා නම් අනාත්මම තමයි. අනාත්ම ධර්මයේ පිරිසිඳ නොදකින නිසා ආත්ම සංඥාවක් කියලා මේ මනසේ තියෙනවා. චේතනාව පුද්ගලෙක් කියන හැඟීමක් තියෙනවා දැන් අපිට. ඊට පස්සේ මේ චේතනාවට කර්ම කියලා කියන්නේ මේ චේතනාව මුල් වෙන අපේ සිතින් කින් කිරින් වලට බලපානවා. දැන් මේ සත්පුද්ගල චේතනාව නිසා ඉන්න සත්වයා ගැන අපි හිතනවා හවල් කෙනා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා හිතනවා. චේතනාව චේතනා. දැන් මේ කර්ම කියන්නේ ඒකයි අපිට බාහිර අනාත්මයි ශුන්‍යතාවය නාම රූප දෙකක් තියෙද්දී අවිද්‍යාවච්චය සංඛාරා. අවිද්‍යාව නිසා මේ ඇත්ත නොදන්නාකම නිසාම අපි තුල චේතනා පහළ වෙන දැන් චේතනාව මුල් වෙනවා කර්මයට අපේ. කර්මය කියන්නේ ඉන්න කෙනෙක් ගැන නැවත නැවත රාග වශයෙන් හෝ ඉන්න කෙනා ගැන හිතනවා. තරහ වශයෙන් හෝ හිතනවා. ඈ අපි එක එක විදිහට හිතනවා. ඊට පස්සේ ඉන්න කෙනා ගැන කතා කරනවා. හරි මට මේ වතුර එකක් ගේන්නකෝ මෙට ගෙනත් දෙන්නකෝ කියලා අපි මේ අපි දන්නේ නැත්තම් මේ සංඛාරපච්චය මේ අවිද්‍යාපච්චය සංඛාර නැත්තම් අපි හිතින්ම හිතලා මේක හිතන්නේ හෝ කියන්නේ කියලා කර්මයේ කර්ම විදිහට දැකීමම අවිද්‍යාව දුරු වෙන්න හේතුවක්. නමුත් එහෙම නැතු ඉන්න කෙනෙක් කර්මයම අපි කතා කරනවා කියන තැනකින් එනකොට අවිද්‍යාපච්චය සංඛාරම තමයි. දැන් ඉන්න කෙනා එක්කයි අපි කතා කරන මට වතුර ටිකක් ගේන්නකෝ නැත්නම් එහෙම කරන්නකෝ ඇයි ඔයා ඔහොම ඉඳගත්තේ කියලා අපි දැන් ඉන්න කෙනෙකුටයි හිතන්නේ. දැන් අපි ගාවම මේ චේතනාව. ඊට පස්සේ නැතිනම් ඉන්න කෙනා අරබය යමක් දෙනවා. නැත්නම් එයාට බයිනවා, එයාට ගහනවා කියලා කයින් කරනවා. එතකොට අපි බාහිර කෙනෙක් අරබය කෙනෙක් ගැන හිතනවා නම් හෝ නැවත නැවත කියනවා නම් හෝ කරනවා නම් සංඛාරපච්චය අපි ගාව තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න චේතනාව මුල් කරගෙනම හිතනවා කියනවා කරනවා මිසක බාහිර රූපයක තියෙන සත්‍යයකට හිතන්න කියන්න කරන්න බෑ අපිට කරන්නේ රූපපච්චය සංඛාරා සද්දපච්චය සංඛාරා කියලා කොහොමද තියෙන්නේ නෑ අවිද්‍යාපච්චය සංඛාරා රූපය කියන එකේ ඇත්ත නොදැකීමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි චේතනා පහළ කරගත්තාම චේතනාවට කර්ම කියලා කිව්වා. දැන් මේ චේතනාව මුල් කරගෙනයි අපි සිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට චේතනාව මුල් චේතනාව මොකද? සත්පුද්ගල හැඟීමක් කියදිච්ච එක. ඒ හැඟීම මුල් කරගෙන නම් අපි හිතන්නේ කියන්නේ කරන්නේ. අපි අපේ මනස එක්කම හිතලා කියලා කරලා තියෙන්නේ. දැන් අපි ඒක දන්නේ නැත්නම් අපිට ඇහෙන් බලද්දි දැන් තව කට්ටියක් එක්ක ඉන්නවා වගේ තේරෙන්නේ. පැත්තකට ගියාම මේ දැකපු අහපු අය සිහි කරන්න පුළුවන්. එතකොටත් අපේ මනසේ අර gati ටික එහෙම සිහි කරන නිමිත්තත් එක්ක ඒ කෙලස් ටික gati ටික එහෙමම යෙදෙනවා. යෙදෙනකොට මෙහි ඉන්න අය සිහි කෙරුවා වගේ තේරෙනවා. ආයෙත් බලන්න එනවා. ආයෙත් අවිද්‍යාව නිසා. දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැක්කන් පස්සේ දෙනවා නේ ඇහෙන් බලන නිසාමනේ හැදෙන්නේ කියලා ආයෙත් නොදකිනකොට ඇහෙන් බලනකොටම ආයෙත් ওই gati ටිකම යෙදෙනවා. හැමදාම අපි අපේ මනස තුල ආවරණය වෙච්ච කෙලෙසයක් එක්කම ජීවත් වෙලා තියෙන්නේ. අපිට ඇහෙන් බැලුවත් තව කට්ටියෙක් ඉන්නේ පැත්තකට කියලා හිතෙන් හිතුවත් තව කට්ටියෙක් ඉන්නේ සිහි කළා ආය බලන් ආවොත් කට්ටියත් එකමයි අපි ලෝකේ බොහෝ අය එක්ක ඉන්නවා එතකොට මේ රාග දේශ මොහයන්ගේ ලක්ෂණය තමයි මොකද්ද මේ අසුඤ්ඤ කර මනසකින් ජීවත් වෙන එක සත්පුද්ගල භාවයෙන් ජීවත් වෙන එක නමුත් අපි මෙහෙම හම්බ වෙද්දිත් ජීවත් වෙද්දිත් මෙතන යථාර්ථයේ තියෙන ශුන්‍යතාවය ශුන්‍යතාවය ඔන්න ඔය ශුන්්‍යතාවයට තමයි යතහබුත ස්වභාවය කියලා කිව්වේ. එතකොට එතන දුක් විඳින්න ජරා මරණ දුක, ශෝක පරිදේ දුක් දෝමන ස්වභාවය මේ දුක් මුකුත් නැහැ. යම් තැනකට ගිය කෙනෙක් ශෝක නොකරයි නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ මෙන්න මේ ආර්ය ශුන්‍යතාවය කියන තැනට ගිය කෙනෙක් සියලුම දුකෙන් මිදෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ කියන ධර්මතාවය පනවන්නේ මේ කෙලස් ටිකකට. ලෝකය කියලා අපිට සත්පුද්ගල භව හම්බ වෙලා තියෙන්නේ රාග දේශ මොහ කියන නිමිති ටිකට. අර තීර්ථංගත සතාට තව සතෙක් එක්ක ජීවත් වෙන්න උනේ එයාගේ තියෙන කෙලස් ටික නිසානේ. අපි තව ආයෙක ජීවත් වෙන්නේ අපි ගාව තියෙන කෙලස් වලට. අපි ගාව ඒක බුදුදහම ගොඩාක් සියුම් ගොඩාක් ගැඹුරුයි කියලා කිව්වා. බාහිර තියෙන තැනක ලෝකයක් තුල හම්බ වෙන තැනක හොඳට නරකට නරක දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න කියලා පෙන්වන ආගම් දර්ශන ඕනතරම් ඇති. හොඳයි නරකයි කියන දෙකෙන් ඔබට ගිය ශුන්‍යතාවයක් කියන තැනකින් පෙන්වන්න අනිත් මේ ශාසනයක එහෙම පොහොසත්කමක් නැහැ. ඉතින් අපේ සෝපෝදිසේස නිබ්බාන නැත්නම් අරිහත්ත්වය කියලා කියන ඔන්න ආර්ය ශුන්‍යතාවයට අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධා කිව්වම මේ ඇහැට පෙනෙන රූපය ඇත්ත ඇති ඇති දැක්කහම සත්ව පුද්ගල හැඟීම් ওই කෙලස් ටික යෙදෙන්නේ ඊට පස්සේ ඒ නිසා ඇති වෙන සිතින් කියින් කිරින්නේ නැහැ සත්වයේ පුද්ගලයෙක් ගැන හිතන්න කියන්න කරන ධර්මතාවය යගව නැහැ එයාට තියෙන්නේ මොකද සම්මාදිට්ඨි සම්මා සංකප්ප පෙනෙන දේ තුල ඇත්ත දකිනවා ඇත්ත ගැන හිතන්නත් පුළුවන් ඕක තමයි ඇත්ත අපිට ඡායාවක් වෙන්නකොට ඡායාවක් වෙනවා කියන තැනක තියෙන ඇත්ත ටික පේනවා ඒ ටික උනම් හිතන්න පුළුවන් දේ කරන්න පුළුවන්. ආය අපිට ඒකේ සත්‍යයක් හම්බ වෙන්නේ නේද? ඔය මට්ටමම ආවෝ. තිරසංගත සතා විඳින දුකෙන් අපි මිදෙන්නේ නැද්ද? දැන් ඡායාව අපි දකින හින්දා තිරසංගත සතා ඒ ඡායාව ඇත්ත කරගෙන විඳින දුකෙන් අපි මිදලා ඉන්නේ නේ. එතකොට අද අපි මේ පුද්ගල භාවිකේ මොනතරම් බැඳී මැටි කරගෙන ඇලී මැටි කරගෙන මේ දුක් විඳිද්දී රහතන් වහන්සේලා දුකෙන් නිදහස් වෙලා ඉන්නවා. ඊගාට බලන්න දුක කියන්නේ ඉපදීම ලැබවීම ඕනේ මේ සංයෝජන ටික නිසා විඳින දුක අපේ ජීවිතේ මොනතරම් හිර කරලා පටු කළාද කියලා මේ සංයෝජන ටිකේ. ඇයි අපිට කොහාටද යන්න පුළුවන් දරුවගේ වැඩ, ගෙදර වැඩ, අනිත් අපේ යුතුයකම් කියලා මේ වගේ මේ සංයෝජන ටිකෙන් එක පෙට්ටියකට දාලා හිර කරලා අඩු කළා වගේ මේ අපුව අල්ලගෙන තියෙන හැටි බලන්න අපිට ඒක තේරෙන්නේ රළු උයි අපේ කෙලෙසේ හින්දා මේක වෙහෙස නැත්තම් බඩගින්න පිපාසය කියන මේ දුක් ටික නෙමෙයි ඇත්තටම දුක මේ හිර කරලා තියෙන ටික ඒ කියන්නේ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නීවරණ ටික දකින්නවලු යාව හරියට හිර ගෙදරක හිරේ වැටිච්ච කෙනෙක් වගේ නීවරණයන්ගේ මිදුණු මනස දකින්නවලු හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ කියලා එතකොට මේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම පුදුමාකාර සැහැල්ලුවක් ලැබෙයි පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙයි නේද කියන එක බලන්න මේ සංයෝජන ටික අයින් තමන්ව රකින්න කෙනෙකුත් නැත්නම් තමන්ට රකින්න කෙනෙකුත් නැත්නම් ඒ ජීවිතේ මොනතරම් නිදහස්ද බුදුපජාණන් දේශනා කළන්නේ තව කවුරු හරි නැතුව ඉන්නක යටත් පිටින් වැසිකිලි කැසිකිලි යන්න හරි පහසුයි නේද කියලා අහන බුදුරජාණන් වහන්සේ වෙන මුකුත් ඕනේ නැහැ කියලා. ඈ තනිව ඉන්න එක වෙන මුකුත් බුදුරජාණන් වහන්සේම යන්නේ. වහන්නේ තනිව ඉන්න එක වැඩි ඕන නැල්ලු. වැසිකිලි කැසිකිලි කරන්න හරි පහසුයි නේද කියලා අහනවා. මේ ඒකෙන්ද අපි ගොඩාක් නැද්ද ඉන්නකොට තියෙන අපහසුකම් විවේකී මනස වටිනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හැම වෙලේම. ඉතින් මෙන්න මේ වගේ අර්ථයක් सिद्ध කරගන්නයි අපි මේ උත්සාහවත් වෙන්නේ මොකද මේ වගේ මනස හදාගන්න ශුන්්‍යතාවයකට පත් කරලා මනස නිදහස් වෙන්න සියලු දුක නිදහස් වෙන්න පෙන්නන දර්ශනයක් සාහතුන් වහන්සේ නමක් හැමදාම හම්බ වෙන්නේ හැමදාම අපි සංයෝජන ටිකේ හිර වෙලා මේ කෙලස් ටිකෙන් පෙන්නලා කෙලස් ටිකෙන් මෙහෙවන ලද සිතින් තමයි හැමදාම ජීවත් වෙලා තියෙන්නේ ඈ දරුවන්ගේ වැඩ කටයුතු කියයි ගෙවල් දොරවල් වල කියයි මේ කෙලස් ටිකේ වැඩ ටිකක් අපි අන්තිමට උපස්ථාන කරලා තින්නේ තෘෂ්ණාවට මිසක අවිද්‍යාව තෘෂ්ණාව කියන මෞපිය දෙන්නට තමයි අපි උපස්ථාන කරන්නේ මුළු ජීවිතේ ජීවිත කාලෙම. වෙන දරුවන්ට උපස්ථාන කළත් නැහැ. දරුවෝ හදලත් නැහැ. ඒද නාම රූප දෙකක් තියෙන්නේ. කන බොන ආහාරයෙන් යුක්ත රූපේ දන්නේ නැහැ මම දරුවා මේ අම්මා කියලාවත්. දරුවා හරි අම්මා හරි කියලා අවස්ථාවට සිහි කරන හිත නිරුද්ධ වෙලා යනවා. ඊගාවට උපදින හිතට කිසිම නෑදෑකමක් නැහැ. මලමිනියකට මලමිනිය දන්නවද මේ අම්මා හෝ තාත්තා හෝ පුතා හෝ දුව කියලා? නැහැ. හොඳයි. ඒ අම්මා තාත්තා දුව පුතා කියලා සිහි කරන්න පුළුවන් දැනගන්න පුළුවන් චිත්තචෛතික ටිකේ. ඒ වෙලාවට සිහි කරලා උපදින චිත්තචෛතික ටික ඊගා මොහොතේදී නිරුද්ධයි. ඊගාවට උපදින සිත කිසිම අරමුණක් ගැන නොදන්න සිතක් උපදිනකොට අපි කතා කරපු කෙනා හෝ පුද්ගලයා හෝ වෙච්ච දෙයක් නෑ. නිරුද්ධ වෙලා. එතකොට ඇත්තෝක. නමුත් එහෙම තැනක ඉපදුණු තැන ඉඳලා මරණ තැන දක්වාම කෙනෙක් ඉන්නවා ජීවත් වෙනවා කියන කෙලෙසයක් අපිව පවත්නවා. මෙන්න මේ කෙලෙසය තමයි හැමදාම අපිට තියෙන සංයෝජනය. දැන් දුක කියන එක ඒකයි දැන් ධර්මයේ පෙන්වන්නේ මේ තණ්හාව කියන එකත් අපිට ජීවිතයේ දුකක්. තණ්හාව කියන එකත් දුක දුකද වෙනවා දුක සමුදයද වෙනවා තණ්හාවනු දුක ඇති කරලා තියෙනවා. කෙලෙසෙන් දුක ඇති කරලා තියෙනවා. අපේ ජීවිතේ වැඩි හැම දෙයක්ම තීරණය කරලා තියෙන කෙලෙසෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාව තෘෂ්ණාවට හැම කෙනෙක්ම දාසිකම් කරනවා වැඩකාරකම් තෘෂ්ණාවේ වැඩකාරයෝ මේ ලෝකේ කියලා පෙන්වන්නේ ධර්මයේ පෙන්වන තෘෂ්ණාවට දාසයි මේ ලෝකේ කියලා පෙන්වන්නේ තණ්හාව තමයි අපි හැම කෙනාගේම ස්වාමියා. එතකොට එයා කියන කියන විදිහට තමයි කරන්නේ. එයා මොන හරි දෙයක් ඕනේ කිව්වොත් ඒක කළා දෙනවා. ඈ එයා මොන හරි දෙයක් එපා කිව්වොත් ඒක නොකරනවා. ඒ විදිහට. ඊගාවට මොනතරම් බයආදුද කියනවනම් මොනතරම් පහද්ද කියනවනම් එයාට මොනතරම් බයද කියනවනම් එයාට විරුද්ධ වචනයක් කතා කරලා හිතන්නවත් අපිට හැකියාවක් නැහැ. අර රජ කාලේ අර මහල්ලුගේ වැඩ ගන්නවා වගේ වහල්ලෙන් රදලයන්ට විරුද්ධව කතා කරන්න මොකුත් ඒ වගේ දැන් බලන්න ගෙදරක වැඩකාර මිනිසෙක් ඉන්නවනම් ඒ වැඩකාරයවත් එච්චර කීකරු නැහැ. අපි මේ තෘෂ්ණාව නැමැති ස්වාමියට කීකරු තමයි. දැන් වැඩකාර මිනිසෙක් ඉන්නොත් එයා කිව්ව කඩේ ගිහිල්ලා එන්න කියලා කඩේ ගිහිල්ලා ඇවිල්ලා බඩු ටික තියනවත් එක්කම මේ මල් ටිකට වතුර දාපන් කිව්වොත් ඒකත් දායි. එහෙනම් මේ මිදුලතු ගාපන්කෝ ඒකත් කරයි. රෙදි ටික හොදපන්කෝ ඒකත් කරයි. එහෙනම් මේ පිගන් ටික හොදපන්කෝ රවල බලයි ටික. ඈ <laughs> මේ අත්තරක් නැතුව වැඩ කියනකොට රවල බලමින් පිගන් ටික හොදා. එහෙනම් දැන් ගේ අතු ගාපන් කිව්වහම දැන දැන හිතින් කරයි. ඈ තව මොකක් හරි කිව්වොත් ගහයි රසාව තිබුණත් නැතත් කම නැහැ කියලා ගහලා යයි නේද? ඒ කළා කළා කළා ඉවසන නැති තරක් එයිනේ. නමුත් ඔය ටිකම අපි කරනවා කිසිම හැලහොල්මනක් නැතු. නෑ. ඕගලන්ට දැන් කිව්වොත් දැන් කඩේ ගිහින් වරෙන් කියලා දැන් මේ බඩු ටික ගේන්න ඕන කියලා ටක් ගාලා කඩේ කියලා බඩු ටික ගේනවා. ඒකම දැන් ළමයාට මේව ටික ගෙනත් දෙන්න ඕන කිව්වොත් ඒක ගෙනත් දෙනවා. දැන් මේ වැඩේ කරන්න ඕන කිව්වොත් මේ වැඩේ කරනවා. ඕගොල්ලෝම තමයි දැන් අහවල් තැනට යන්න ඕන කියලා කිව්වම ඒකෙත් එක්කගෙන යනවා. දැන් නම් මෙතන ඉන්න බෑ ආපහු එන්න ඕන කියලා හිතුවම ආයෙත් එනවා. මුළු ජීවිතේම කරන්නේ තෘෂ්ණාව නැමැති දාසය කියන කියන කියන කියන එක කරනවා. නමුත් කවුරුවත් ඒක දිනුවක්වත් සිහි කරලා බලන්නේ අපි මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවය කියන කියන විදිහට නේද කරන්නේ කියලා. ඒකයි තෘෂ්ණාවට 16යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සංහාවෙන් මේක ගණන් කිව්වොත් ඒක ගන්නවා. ඒක එපා කිව්වොත් කරන්නේම නැහැ. ඇයි මම මේක ගන්නෙ? චුට්ටක්වත් විමසන්නේ නැහැ. ස්වාමියාට වඩා ඉහළින් බලන්නේම නැහැ. මේක මම නොකත්තොත් ඇයි මට මොකද වෙන්නේ කියලා හිතන්නේ. උපලියන් දැන් මෙන්න මේ අර ගෙදර ඔබ කොහොම හරි ගන්න ඕනේ කියලා කිව්වොත් ඔච්චර ඩොලර් 5000ක් වෙනවා. ඇයි ඩොලර් 5000ක් දීලා ගන්න මම මොකටද ගන්න අරගෙන මොකටද කරන්නේ? ඒව මුකුත් නැහැ. ඊට පස්සේ අරක තමයි ඊළඟ කොහොම හරි එක ගන්න ඕනේ කියන තැනකින් එයාගේ යුතුයකම ඉෂ්ට කරලා දෙනවා මම දැන්. හරි දැන් ඒක හරි. ගත්තට පස්සේ ඊට පස්සේ තව ඒක ඉවර නැහැ තව එකක් දෙනවා. දැන් ඔබ ඕකේ මල් ටික මෙහෙම මෙහෙම ලස්සනට හදන්න ඕනේ. ඊළඟ දැන් ඒ විදිහට කරනවා. ඊට පස්සේ ඕකට ඔය පාට හොඳ නැහැ මේ විදිහට කරපන් කිව්වොත් දැන් ඒ විදිහට කරනවා. ඇයි මම මේක නොකළොත් මේ පාට තිබුණොත්? දැන් එහෙම ඇත්තටම කෙනෙකුට මානසික විවේකයක් හදාගන්න පුළුවන් දහමකට එන්න පුළුවන් තෘෂ්ණානමිත 16 කියන කෙන විදිහට හැසිරෙන්නේ නැතුව ඔළුව ගිලින් කරගත්ත කෙනෙකුට විතරයි Tamanට කියලා යමක් කරන්න පුළුවන් කියන්නේ. පළවෙනි මේ ස්වාමියාට ඕනෑවට වඩා කීකරු වෙන්න උනොත් හැමදාම එයා දාසි භාවයේම මිසක කවදාවත් නැගිටින්න බෑ කියන එකත් හොඳට මතක තියාගන්න. මොකද ඒක අපි හිතුවේ නැති වුණාට ජීවිතේ හැමෝගෙම වෙන එකක්. හොඳට සිහි කරලා බලන්න මම ওই කියන වචන ටික ජීවිතේ හැම තැනකදීම Tamanට මෙහෙමත් කරන්න ඕනේ, මෙහෙමත් කරන්න ඕනේ, මෙහෙමත් කරන්න ඕනේ කියලා හිතන හිතන හිතන හිතන ගානේ සිහි කරලා බලන්න මම මේ මෙච්චර කාලයක් මෙයා කියන කියන දේ කියන කෙන ඉදිරියට කළානේ. හොඳයි මේක නොකළොත් මොනතරම් හිතන්න පුළුවන් ඉඩක් ඕගලන්ට ලැබෙයිද? මොනතරම් පහසුවක් ලැබෙයිද? මේ ජීවිතේදීම ඕගලන්ට ආර්ථික වශයෙන් කායික වශයෙන් මානසික වශයෙන් මොනතරම් සැහැල්ලුවක් වෙන දෙයකට දෙයක් කරන්න පුළුවන්ද මොනතරම් අනවශ්‍ය දෙයක් අතහැරියාද කියලා බලන්න. පුළුවන් වේද කියලා ඒ කියන කියන ටික කළොත් අනෙක් කෙනා අර විදියට ගියේ හඳු ඔබ මෙහෙම හදපන් කිව්වම මේ දැන් අරයට වඩා ලොකු වෙලා ඉඳ හදන්නේ කවුද කියලා බලන්න මේ කෙලෙස් කියලා තර්කයේ අතර අතහැරලා මොකද බැරිලා අරයට පේන විදිහට එයාට වඩා වැඩිපුර යමක් ගන්න ගියේ මම. ඒ ගෙදරම තියෙන 3D TV එකක් ඒක ඩොලර් 7000 ඔබ ගන්නේ 8000 එකක්. කියන තැනකින් ගත්තම දැන් කවුද දිනන්න යන්නේ? කවුද දිනන්න යන්නේ? ඇයි උඹ මේක ගන්න කිව්වේ? අරගත්තාම මොකද වෙන්නේ? කියන තැනකින් විමසුත් මේකේ අවශ්‍යතාවය අතහරින්නක් ගන්නවා. විමසුවටක් ගලලා අතහරිනවා. විමසුවේ නැත්තම් අර 8000 තමයි ඉලක්කය 8000න් TV එක. 8000ක් දීලා සමහරට ওই ටීවී එක ගෙනල්ලා ඕක බලන්නෙත් නැති ඒ පැත්තක තියයි. නමුත් ඕගොල්ලෝ ඔය වෙන්නේ සමහරට කොච්චර වෙහෙසෙන්න වේද කියලා ඊගාවට සමහරට ණයතුරුත් වෙලා වෙන්න පුළුවන් රස්සාවල් කරලා ඊගාවට බන භවනකට ඉඩ නැහැ කියන්නේ. නමුත් ඔයා ඕගොල්ලන්ට සමහරට ඒ කෙලෙසේ ඊගාව මොහොතදී බැලුවා නම් ඒ ඩොලර් 8000 ඉතුරු කරගන්න පුළුවන් විතරකේ. ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ බොහෝම ධනකට පිනකට යොදා ගන්න පුළුවන්. බොරු නෙමෙයි බලන්න ඔහොම තැනකින් ඉරබෙලා හින්දායි අපි මේ දහමකට අපේ ජීවිතේ ඉඩ නැත්තේ. මම ඔය කියන ටික කළා බලන්න ඕගලන්ට මොනවා හරි දේවල් හිතට එක එක ඒවල් දෙනකොට ඇයි මම මේක කළොත් මොකද වෙන්නේ? ඇයි මම නොකළොත් මොකද වෙන්නේ කියලා තමන්ගේ විතර්කයටම හරහට ඉඳලා බලන්න ටික. මෙයාට එක එක එක එක කියන්න කියන්න දෙන්න දෙන්න මෙයා ඒක කරනවා. ඉතින් දහමක යන කෙනාට ඔන්න ඔය වගේ ටිකකුත් පැත්තකුත් තියෙනවා අපිට හිතන්න මේවත් ඇත්තට භාවනාවක්. වෙන මොකද මේ තෘෂ්ණාව අඩු වෙන්න ක්‍රම යෝනිසෝ මනසිකාරය. එහෙම නැතුව අපි කොච්චර බන ඇහුවත් බන ගඟක් තරම් අපේ ජී කනට ගලාගෙන ආව ජීවිතේ ඒක ජීවිතේ යොදාගෙන ඉඩ දෙන්නේ නැහැ මේ කෙලෙස්. එයාට ප්‍රතිවිරුද්ධ ඉඳලම තමයි අපිට ජීවිතය ගැන අනිත් පැත්තට යන්න වෙන්නේ. හරි. එතකොට දැන් අපි කතා කළා ඔය ආර්ය ශුන්්‍යතාවය කියන තැනට පත් වෙන එක තමයි අපේ ජීවිත ඉලක්කය. ඒ ආර්ය ශුන්්‍යතාවයට පත් වුණොත් මේ ජරා මරණ දුකෙන් අනන්ත සංසාරේ විඳ දුකෙන් අපි නිදහස් වෙනවා. ඒ ආර්ය ශුන්්‍යතාවයට නමක් තමයි ඔය මං කියේ මේ යතහ භූත ඥානය කියන ස්පර්ශ ආයතනයේ යතහ භූත ඥානය. ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි දකින ඥානය. ඒ ටික නොදකිනකොට ඒ ටික නොදකිනකොට ඇතිවෙන කෙලෙස් ටික මුල් කරගෙන තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ හටගන්නේ. අපිට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ගෙවල් දොරවල් යාන වාහන ඕස්ට්‍රේලියාව ලංකාව මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව පිටේ සංඛාරා කියන දැන. ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ කර්මයක ස්වභාවය තමයි කෙලෙසේ ස්වභාවය තමයි මනස කියලා පෙන්වන්නේ නැහැ. අන්තිමට දැන් මේ ටික තණ්හා උපාදානවා භවයේ ඇති වෙනවා කියලා කියන්නේ මෙහෙන් තමයි පෙන්වන්නේ අපිට. බාහිර තියනවා කියලා තමයි පෙන්වන්නේ. ඒක තමයි අපිට විපාක විඳින්න තියෙන කර්මයේ තියෙන ලක්ෂණය. නැතිනම් හිතේ තියෙන චේතනාවකටයි අපි හිතන්නේ කියන්නේ කරන්නේ කියන තැනකින් පෙන්වුවොත් මේකට විපාකයක් දී ගන්න බෑ. නමුත් ආධ්‍යාත්මික පැත්ත නොපෙන්න බාහිර දෙයකට හිතුවා කිව්වා කිව්වා කියලා පෙන්වන හින්දා තමයි අපිට සැප දුක් විඳින්න පුළුවන්. ඒකයි අපි ලෝකයේ තුල සැප දුක් විඳින හැම වෙලෙම අවිද්‍යාව සම්පස්සකේ යුක්තවමයි. අවිද්‍යාව එක්කමයි විඳින්නේ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් ලෝකෙන් එතරයි. ලෝකෝත්තරයි කියන්නේ ලෝකයේක විඳින සැප දුක් වලින් විඳින්න බෑ. ලෝකයක තුල තියෙන සැප දුක් වෙනකොට 아무තු සැපක් දකින්න එපා දුකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇයි දුක දුකමයි සැප නැතිවීමෙන් නැතිවීම දුකයි. අන්තිමට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය සහ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ කියන දුක් දෙක තියෙනවා. සැප දුක් සැපයි දුකයි කියන දෙකට කෙටි නමක් තමයි මොකද්ද? අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය හා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. කියන ටික ඔච්චර ලෝකේ දුක් තියෙන ඔච්චරයි කියනවා. ලෝකේ තියෙන දුක් දෙකයි කියනවා. එක එක පරියයන් බුදුරජාණන් කතා කරනවා. අන්තිමට ගත්තාම යථාර්ථ වශයෙන් ওই දුක් දෙක විතර තියෙන මොකද්ද? අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ සහ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. ඕගොල්ලන්ට ලැබෙන යම්තාක් දුක් ටික එක්ක අප්‍රිය අකමැති කොටට ලැබෙයි එක්ක කැමති දේ නොලැබීම කොටට වෙච්ච වැඩි. ඉතින් ඔය දුක කියන ටික තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ. මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදිලා ජීවත් වෙන තැන තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ. ඔය යථාභූත ස්වභාවයට හිත තබලා. යථාභූත ස්වභාවයට යථාභූත ස්වභාවයේ ජීවිතය කරගන්න. ඒ යථාභූත ස්වභාවයේ ජීවිතය කරගෙන ඉන්න නම් අර මං කියේ නීවරණ ධර්ම දුර වෙලා ප්‍රේ ප්‍රමෝ ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය සැපේ කියන ධර්මතා ඇති වෙලා ඇත්ත දැකලා තමයි මිදෙන්න ඒ ටිකට අපිට උත්සාහයක් ඕනේ වෙනවා. දැන් අපි දන්න ටික නිසා දකින මට්ටමට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ පස්සේ මේ නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වා තමයි මම කිව්ව ප්‍රථම පූර්ව භාග ප්‍රතිපදාව ගුවන් තොටුපළට අපි යන්න ඕනේ ටික වගේ තමයි මේ සීල සමාධි ප්‍රඥා ටික හිතලා කරන්න ඕනේ. ඒ ටික ගැන තමයි මම කතා කරේ හිතලා කරන එක සීලිය සමාදන් වෙන සමතකම තමයි තොරනවා. විදර්ශනා කරන ටික තමයි අපි කරනවා අඩු ඒක තමයි මම ඔය එක එක ක්‍රමයකට හරිද ඊට පස්සේ දැන් ඒ ටිකේදී ප්‍රශ්නයක් නැහැ නේද? දැන් හඳුනගන්න ප්‍රශ්නයක් මේ දැන් මේ ආර්ය ශුන්‍යතාවය කියන එක ඇති කරගන්න පුළුවන් අපි මේ ජීවිතයේ ඉඳද්දී මේ විදිහට මේ මට හිතනවා හොද හොද මඩුවේ දානවා කියලා. අන්න ඒ වගේ අදහසක් කියනවා. දැන් මේ ඒකට හැකියාවක් තියනවාද කියලා. පුළුවන්. ඔය ආර්ය ශුන්‍යතාවේ මුලින්ම ඉපදුණු තැනට තමයි සෝතාපන්නයි කියලා කිව්වේ. ඊට පස්සේ මෙතන තියෙන දෝෂය තමයි කිසි කෙනාට ඒකේ එළඹ සිටින්නේ ඒ කියන්නේ මේ එළඹ සිටින මට්ටමට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ආර්ය ශුන්‍යතාවේ ඉස්සෙල්ලාම දැක්ක අය. ඒක යා ලෝකේ තියෙන එක බොරුවක් කියලා කියන්න තියෙන දර්ශනය තමයි ditthi සම්පන්න කියන නිවන් දැක්ක කියලා කියන්නේ ජරා මරණ දුක නිරුද්ධ කරන ලෝක නිරෝධිය දැක්ක මේ ඇත්ත දැක්කා. ඒ කියන්නේ තව කෙනෙක් තව තිරසංගත සතෙක් ඉන්නවන් තව අනිත් තමන්ගේ අපි කියමු දැන් වතුරේ ඇත්ත නොදක තව සතෙක් ඉන්නවා කියලා තමනුත් ඉන්නවා කියලා සත්පුද්ගල භාවයෙන් ජීවත් වෙනකොට තමන් මැරීම නිසා තමන්ගේ අනිත් සතා මැරීම නිසා එන දුකක ඉන්නවනම් අර සතාට යම් වෙලාවක අර ශුන්‍යතාවය හම්බ වුණොත් ඒ සත්‍ය පුද්ගලයා මැරීමෙන් එන දුක නිදනවනේ තේරුණා නේද අජරාමර වෙනවනේ එයාට මැරෙන්න කෙනෙක් නැහැනේ ඒ වගේ මේ ආර්ය ශුන්‍යතාවයේ යම් කලක දැක්කෝ එයාට හොඳට තේරෙනවා මේ ලෝකී කියන එක බොරුවක් සත්පුද්ගල භාවය කියලා අපි බලන එක හිතේ තියෙන ගතියක්. එහෙනම් ජරා මරණ දුක විඳින්නේ අපේ කෙලෙස්යකටයි කියන ටික සැක නැහැ පෞතුන ඇත්ත දැකලා ශුන්‍යතාවේ දැක්කා. උගර තමයි ditth සම්පන්නයි කියලා කියන්නේ. හැබැයි ඒක වැහෙනවා. ආයෙත් රැවටිලා සත්‍ය පුද්ගලය කියන තැනින්ම පෙනෙනවා. රැවටෙනවා. අඬනවා. කෑ ගන්නවා. මෙනෙහි කරලොත් සැක නැහැ මෙයාට. මෙනෙහි කරනකොට පුළුවන් ආයෙත් සිහිය නැති වෙච්ච ගමම ආශ්‍රය වෙනවා. ආයෙත් පුද්ගලය ඉන්නවම කියන තැනක තියෙනවා. තව දුරටත් මෙයා දැන් මෙයාට අර වෙනද වගේ මේ මේ ශුන්්‍යතාවය දැකපු ගිහි ගිහි කෙනාට පැවිද්දට කියලා වෙනසක් නැහැ තියෙන දක්ෂ වාසිය තමයි මේ දර්ශනය ගන්න දර්ශනය ගන්න කියලා සීලයක පිළිල සමාධි වඩවඩ බලන්න ඕනේ මේ දර්ශනයම දී කරන්න පුළුවන් යාට. ඒක එයාට දර්ශනයක් තියනවා දැන්. එයා ටික ටික ටික ටික ඕක හිතන්න හිතන්න ඕක පොලිසිය පොලිසිය පොලිසිය වෙනවා. ඊට පස්සේ මේ දර්ශනය නිසා ඌද අර කාමරාග ටිකක් ගෙවෙනවා. ගෙවෙන්න ගෙවෙන්න මේ ශුන්‍යතාවේ තව ටිකක් එළඹ සිටිනවා. අවශේෂ කාමරාග පටික කියන දෙකක් ගෙවෙනවා මේ දර්ශනය බලනකොට. මේ ශුන්‍යතාවේ තව ටිකක් එළඹ සිටිනවා. ඊට පස්සේ මේ ශුන්‍යතාවේ බලන්න බලන රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන ටිකක් ගෙවුනහම මේ දර්ශනය අකෝප්‍යම වෙනවා. ඔය මට්ටමේදී ගිහි ගෙදර ජීවත් වෙන්න අමාරුයි. එක්කෝ දවස් හතක් ඇතුළත කලුරිය කරන්න ඕනේ පිරුණම් පාරවල නැත්තම් පැවිදින්න. පැවිදිලා ජීවත් වෙනකොට මොකද ගිහි ගෙදරක ජීවත් වෙනකොට යම් කෙලෙසයක එක්කම ජීවත් වෙන්න මොකද Tamanට කවුරුවත් නිකන් දෙන්නේ Taman යැපෙන්න Taman හරි හම්බ කරගන්න වෙනවනේ. නමුත් පැවිදි කෙනාට ඒ විවේක මනසෙන් ඉන්න පුළුවන් මොකද Taman රැකිරක්ෂා කරන්න ඕනේ නැහැ. මොකද රැකිරසාවක් කරන්න යනකොට යම් අවිද්‍යාවකින් යුක්තවම තමයි කියන්නේ හිතේ හිතේ ප්ලෑන් කරන්න වෙනවමයි. මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මේ විදිහට කරනවා කරන්න ඕනේ කියලා සැලසුම් කළම තමයි ලෝකෙ අනිත් කෙනාට මෙහෙම කරන්න ඕනේ. මොකද බොහෝ අය බොහෝ පිළිස් ඇසුරු කරගෙන ඒක වැඩ කරන්නේ. එතකොට ඒ රස්ස ඒ ඒකයි ඒ ඒ වගේ කෙලෙස්යක් මෝඩකම පවත්තන්න බෑ මේ මනසේ. එච්චර මෝඩ නෑ. ඇත්ත දැක්ක කියලා ඇත්ත දැක්ක දැක දැකත් මේ මට්ටම කරන්න බෑ. කරන්න පුළුවන් එක මට්ටමක් විතරයි තියෙන්නේ. ප්ලෑන් කරනවා කියන එකේ ඕනෑවට වඩා බෑ. ඒ හින්දායි එක්කෝ පැවිදි වෙන්න ඕනේ, එක්කෝ කල්පේ කරන්න මේ පිරුම් පාන්න ඕනේ. මොකද පැවිදි වුණොත් ප්ලෑන් කරන්න ඕනේ නෑ. දායක කටට බණ කියනවා කියන එකේ ප්‍රශ්නයක් නෑ. එයා හම්බ කරන්න අනිත් කටට මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම කරන්න කියලා යමක් උපයන්න ප්‍රයෝග කරන්න ඕනේ නෑ. උපයන්න ප්‍රයෝග කරන පැත්ත කැමැත්ත ගිහි අයට තියෙනවනේ. ඒ හිඳයි බැරි. එතකොට ශුන්‍යතා දර්ශනය දැකපු අයට ඉන්න පුළුවන් දැකපු අය ඉන්නවා කියන එක අනාගාමී වෙනකම් විතරයි පුළුවන්. මොකද ඉස්සෙල්ලාම ওই දර්ශනය දකින මට්ටමට ඔය ශුන්‍යතාවයේ දකින දර්ශනයටයි දික්ටි සම්පන්නයි කියලා කිව්වා. ඕවා කියලා කිව්වා. ඒක තේරෙනවද කියන්නේ? එතකොට අතන තියෙන එක දැන් අරිහත් මාර්ගය දක්වා මේ පුද්ගලය හත් දෙනාට කියනවා විජ්ජූපම පුද්ගලයා කියලා. විදුලියක් කෙටුවාම ආලෝකමත් වෙන ඊගවශණයම අපෝ නැකිලා යනවනේ. ඒ වගේ එයාට මෙනෙහි කරනකොට දර්ශනය හොඳට පැහැදිලි. ආයෙත් වැහෙනවා. ආයෙත් මෙනෙහි කරනකොට පැහැදිලි. රහතන් වහන්සේට කියනවා වජිරූපම කියලා. වජිරයක් ඒ කියන්නේ දියමන්තියක් බිඳෙන්නේ නැහැ වගේ මෙයාගේ දර්ශනේ නැති වෙන්නේම නැහැ. එළමම සිටිනවා. එළමම සිටිනවා. ඒ මට්ටමට එනකම් මේ මට්ටමේ ඉන්න පුළුවන්. ඈ අනාගාම වෙනකම පුළුවන්. ඒකෙදිත් අනාගාම වගේ මට්ටමට එනකොට බුදු මේ එයා පැවිදි කෙනෙක් වගේ. වගේ නමුත් යම් මට්ටමක තව අවිද්‍යාවන්සේ තියෙන හින්දා ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ. අර මට්ටමට එහෙමත් බෑ. එතන මනසේ තාමත් සිව්. මට සිලුටුයි. හැම සංයෝජනකම ඉන්නේ කියන්නේ නියුණු සිසිල් වෙච්ච මනසක්මයි තියෙන්නේ. මොන විදිහටවත් ප්‍රයෝග නැහැ. කියන්නේ බොරුවක් වුණත් ඒ කියන්නේ බොරුව කියන එක දැනගෙන කටයුතු කරන්න පුළුවන් සීමාවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ බොරුව කියන එක දැනගෙන කටයුතු කරන්න පුළුවන් Tamanට බොරු කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අනිත් කෙනෙක් ස්වාමීන් මගේ මේ දරුවා මරුණා කියලා අඬනකොට මට පුළුවන් හොඳට බොරුව බව දැනගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ නුවණක් තියෙනවා නම් මේ දරුවන් මරනවා කියලා මෙයා දුක් විඳින තමන්ගේ කෙලෙසින් දන්නේ. මේ ශුන්්‍යතාවය මෙයාට නොපෙනෙන නිසානේ කියලා මට ශුන්්‍යතාවයක් පේනවා. මෙයාගේ ශුන්්‍යතාවය නොදන්නාකම නිසා මනසේ ඇති අශුන්්‍යතාවයෙන් දුක් විඳින හැටි මට පේනවා. කියන තැනකින් දැකගෙන කමන් මේ මට ඉතින් කියන්න පුළුවන් නමුත් ඉතින් මැරිච්ච දරුවා වෙනුවෙන් අපි පින්කමක් කරමුකෝ කියන තැනකින් මෙයාව රවට්ටන්න පුළුවන් යම් මට්ටමක්. ශුන්‍යතාවයෙන්ම දෙන්න බෑ කියලා මම දන්න හින්දා එයා පොඩි ළමයාගේ මට්ටමට හරි ඒ දරුවා වෙනුවෙන් අපි දැන් ඔයාලට මේ වගේ විතරක කරන කියලා කිව්වට මෙයාට හරියන්නේ නැහැ කියලා මට තේරෙනවා. ඈ ඒ හින්දා දැන් මෙයාට දෙන්න ඕනේ මෙයාගේ මට්ටමේ කටේ දාගන්න පුළුවන් දෙයක්. පොඩි ළමයාට මෙයාට මේ ලොකු මිනිහ කන බත් ගුලියක් දුන්නට හරියන්නේ නැහැ මේක ඉර වෙනවා. ඈ මෙයාට දෙන්න ඕනේ මේ චූටි යාගේ මට්ටමේ එකක් කියලා දන්නවා. එතකොට හරි අපි දරුවා වෙනුවෙන් අපි පින්කමක් කරමු. ඈ අපි හොඳ සාංගික දානයක් දීලා දරුවට පින් අනුමෝදන් කරමු. බොහෝ දෙනෙක් සුගතිගාමී වෙලා තියෙනවා මේ එහෙම ඥාතින් පින් අනුමෝදන් කළ ඔබතුමා කරන්න තියෙන යුතුයකම් ටිකක් එතකොට කළා. ඒක මෙයාගේ හිත හදන්න මම එහෙම එකක් කරනවා. ඒකෙන් ඇත්තටම අවඩක් වෙන්නේ නැහැ. මෙතන නොහැදුනත් මෙයාගේ හිත හැදෙනවා. එකක්. මෙයාට පුණ්‍යාගේ සංකාරිකෝ සිද්ධ වෙනවා. කවදා හරි දවසක විමුක්තියකට උපකාරයක් වුණොත් මිසක මේක අපකාරයක් වෙන්නේ නැහැ කියලා දැකෙන හින්දා දැනට ළමයාගේ හැටියටවත් ගුලියක් දෙනවා. එතකොට ඒකද සම්‍ය ප්‍රයෝගයක් මගේ. ඒ කියන්නේ මෙතන ඇත්ත දකින්න. ඔය වගේ එක්තරා මට්ටමක් දක්වා විතරයි කරන්න පුළුවන්. ජීවිත ලෝකෙ එක්ක ඉන්නවා කියලා. මට තනියම මම වැඩට ගිහිල්ලා ආරයට අද මේ ෆයිල් එක බාර දෙන්න ඕනේ එයාට කියලා මේ අසන් ටික කරවන්න ඕනේ හෙට මේ බඩු ටික අහවල් එකට දාන්න ඕනේ කියන තැනකින් මට කර්මාන්ත කළ ප්‍රයෝග කරන තරමට මෝඩ වෙන්න බෑ මොකද ඔක්කොම තියෙන පුද්ගල භාවයේ මෝඩකම ඔක්කොම තියෙනවා. අසල තමන් තුළ රාග දේශ මොනවා. ඒ හින්දා යහ දවසක් ඇතුළත විතරක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. අර වගේ තැනකින් ඉන්න පුළුවන් එච්චරයි. මේ ඉතින් ඔන්න ඔය වගේ මේ දර්ශනයක් තියෙන උතෙන්ට එන්න තමයි ඕනේ උතනයි අපිට මේ අනන්ත සංසාරේ විඳ දුක මම කිව්වේ බුදුහාමුදුරුව අපිට වියංගෙන් යමක් කියනවා මෙතනදී. මම හැමදාම කියන්නේ මහණෙනි නුඹලා මව් වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. පියාඹෙනියෙන් අඬපු කඳුළු දුව පුතා සහෝදර සහෝදරිය වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියලා කියන්නේ අපිට මේ සතර දුක පෙන්ලා දැන් සංවේගය ඇති කරවන්න හෝ දුකක් දෙන්න හෝ වෙහසක් දෙන්න ඕනේ නෙමෙයි ඉඳ නෙමෙයි මේක කියනවා උඹලා අවිද්‍යාව දුරු නොකළ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිජ්ජා නීවරණ අවිද්‍යාව නීවරණයක් වෙලා අපිට තණ්හා සංයෝජන තණ්හා සංයෝජනයක් වෙලා මේ සසර ඇවිල්ලා තියෙන මේ දුක් විඳලා තියෙන්නේ. ඔයාලගේ අවිද්‍යාව සහ තණ්හාව කියන සංයෝජනය නිසා මේ දුක විඳලා තියෙන්නේ කියන කාරණාව කියනවා. ඔයාලා මෙච්චර කාලයක් මේ දුක් විඳ කියලා හින්ට් එකක් ගන්නවා ඔකේ. ඒ හින්දා අද දවසේදී හරි මේ මරණ දුකෙන් මේ මිදෙන්න උත්සාහවත් වෙලා කියන එක. ඇත්තටම රූපේ විපරිණාම වෙද්දී අපි විඳලා තියෙන දෙමෝපිය සහෝදර දූ දරුණු නරුණු දුක. එතකොට ඒ ඒකෙදි පෙන්වනවා අපේ ඇහැ පිරිසිදුන දකින කම නිසා අපේ කෙලෙස් දුරු නොවුණු කම නිසා අපි දුක් විඳින කියන කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහවත් වෙනවා. පෙන්වලා මේ ජීවිතයේ මේ දුකෙන් මිදෙන්න කියන කාරණාව. ඉතින් නිකමට හිතනද අපි මොන තරම් සසර දුක් විඳලා ඇද්ද කියන එක ඉතින් මම කියන්නේ මොහොතේ එක වතුර දෝත කරගෙන බලුවාම ලුණු රායි හැමතැනම වතුර බිල බලන්න ඕනේ ඒ වතුර දෝත ඇති අපිට මිම්මක් මුළු ජල සාගරේ මැනගන්න එක ජීවිතය කරගෙන බලන්න මේ ජීවිතයේ තියෙන සංයෝජන ටික බලන්න මේ ජීවිතයේ තියෙන බඳුන් ටික බලන්න ඒ නිසා එන දුක බලන්න මේ එක ජීවිතයක එක ජීවිතයක් ජීවත් කරගන්න මෙච්චර වෙහෙසක් කරන සුගතියක් වෙලා එතකොට මේ කෑලි ටික මේ කොටස් ටික මේ චක්‍රය උපදින හැම ජීවිතයකම තියෙනවනේ. ඒ අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා සහෝදරයෝ ඉන්න පුළුවන්. හැම තැනකම මේ සංයෝජන එහෙමමයි. ඊගාව කාරණාව දකින්ද දැන් අපිට හිතෙන්නේ දැන් දරුවන්ට අපි මෙච්චර ආදරේ දරුවන්ගේ හිත අපිට බැඳිලා තියෙන්නේ අපි දරුවන්ට ආදරේ කියන වගේ තැනකින් දෙමව්පියන් සහෝදරන්ට ආදරේ කියන තැනකින් වගේ. නමුත් මේ කෙලෙසි ගතිය දකින්න ඒ වස්තු ආරම්භය අපේ සිතේ මෙහෙම ගතියක් යෙදෙනවා නේද? මේ ගතිය සසරේ උපදින හැම තැනකම යෙදෙනවා. ඕගලන්ට මේ ජීවිතේ සමහර විටක මේ අම්මා තාත්තා කෙරෙහි දරුවෝ කෙරෙහි අද ඕගලන්ගේ සිතේ යෙදෙන ගතියක් තියෙනවා. ওই වගේ සිය දහස් ගුණයක බලයකින් ඕගලන්ට පෙර ජීවිතයේ ඉඳලා තියෙන නැත්තේ. ඒ දරුවා දරුවම වෙලා තිබුණු ওই ගතිය ඔගොල්ලෝ ඒ රූපය ආරම්භය දරුවා කියන ගතිය ඔයගොල්ලන්ගේ හිතේ යෙදෙන. ඒ හැඟීම ඔයගොල්ලන්ට එදා නැති කරගන්න බැරි වෙච්ච ඉඳයි අද මෙතෙන්ට ආවේ. අද මේ රූපය ආරම්භය දරුවමයි කියන ගතිය සෙනෙහස මනසේ යෙදෙන්නේ. වූ වස්තු අනික දෘෂ්ටි අනික මේ වස්තු ආරම්භය දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න බැයි නම් සක්කාය ආරම්භය මේ දෘෂ්ටිය තියෙන්නේ අපි ගාව. මේ සක්කාය දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න බැයි නම් ඈ එතකොට අද අපිට හිතෙන්නේ මෙහි තියෙන කෙලෙසි බාහිරින්මයි අපිට පේන්නේ. දරුවමයි කියන තැනකින් අද මේක අයින් කරගන්න බැරි වුණාම ඒ ආහාරයෙන් හදු රූපේ දිරලා යයි. ওই හැඟීම දිරන්නේ. ওই හැඟීමෙන් මොකද වෙන්නේ? ආයෙත් උගලන්නේ යහපතට යනවා. ගියාම මේ දරුවෝ දැන් පෙර ජීවිතේ අච්චර හිටපු දරුවෝ මතකද උගලන්ට? මොකුත් මතක නැහැ. නමුත් ඒ කෙලෙසි උගලන්ව මෙතෙන්ට දානවා. අද මේ තරම් හිටියාම ඒ කන බුන ආහාර නැගුණු රූපේ විරලයයි. ඒ නාම ධර්ම ටික නිරුද්ධ වෙලා ඒ නාම රූප දෙකම නිරුද්ධ වෙයි. ඒ නාම රූප දෙක හරඹය දරුවා කියන හැඟීම ඇති කරගත්තෝ. ඕගොල්ලන්ට ඔය හැඟීම නිසා ඔය බැඳීම නිසා කෙලස් ටික හැපිටටයි. මම කියන්නේ හරි දරුවට න්යාදනේ. ඔය දරුවා කියන හැඟීම තයින් කරගන්න. ඔය කෙලෙසෙත් අයින් කරගන්න. ඒතන නාම රූප දෙකට යමක් කරන්න ඕනේ. ඒ රූපෙට හොඳට කණ්ඩ බොන දේ උපස්ථාන කරන්න. ඒ නාම රූප දෙකට හොඳට සලකන්න. නාම රූප දෙක තියෙන තැනක ඔය දරුවා කියන හැංගීම අයින් කෙරුවා කියලා සලකන්න බැරි නෑ. හැංගීම ගෙවා කරලා තමට කියන දේ යුතුයකම් ටික කරන්න බලන්න. මේ නාම රූප දෙක නිරුද්ධ වෙලා යයි ඉන්නක යුතුයකම් ටිකත් කළා. ඒ හැංගීම තියෙද්දිම මිදිලා තිබුණේ තමනුත් නිදහස් වුණා. එතෙන්ටත් උපකාරයක් කළා වෙනවා. ඒ තැනට උදව් කරන්න උපකාර කරන්න ඔය හැංගීම ඔය බැඳීම ඕනේ නෑ. අපිට Tamanට ඕනේ ඕනේ ඒ එතනට ජීවිතේට කරදරයක් නොවෙන්න හෝ උපකාරයක් වෙන්නනේ. නේද? ඔය දැන් කෙලෙසේ ඔය කෙලෙස් තියෙන ගතිය හින්දා උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඔය කෙලෙසේ අයින් කළා හරි කණ්ඩ දෙන්න, බොණ්ඩ දෙන්න, ඉස්කෝලේ යවන්න, අන්දවන්න, පළඳවන්න, හොඳ රස්සාව කරන විදිහට උගන්වන්න කියන එක තියාගෙන මේ දරුවා මේ දරුවා මගේ කියන තැනකින් තියෙන ওই කෙලෙස් ටික අයින් කරගන්න. ඔය හැඟීම අයින් කරගන්න. ඔයගලන්ට ඔය හැඟීම අරගෙන කරන්න හදන්නේ මෙතෙන්ට උපකාර කරන්නනේ. නේද? ඉතින් ඔය හැඟීමයි ඔය බැඳීමයි අයින් කළා ඔය උපකාර ටික කරන්න බෑද පුළුවන්. දුකක් ඇති වෙන්නේ නැහැ. මෙතන මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච දවසට ඕගොල්ලොන්ගුත් නිදෙනවා. ඒ සසරට යන්න තියෙන හේතුව නැති වෙන විදියට උපකාර කරලා තියෙනවා. මෙතන තියෙන්නේ මම උපකාර කරන්න එපා කියන එක නෙමෙයි. අම්මා තාත්තා කියන තැනක මේ කෙලෙසියයි මම කියන්නේ හැමදාම. අම්මා තාත්තට උපකාර කරන්න එපා, දරුවට උපකාර කරන්න එපා කියන එක නෙමෙයි. අම්මා කියන තැනක තියෙන හොඳට සලකන්න, කන්න, බොන්න ඔක්කොම ටික දෙන්න. මහ විශාලට මනස ඉදිරිය තියෙන ওই ගතිය අයින් කරන්න. ওই ගතිය අයින් කරන එක මේ උපකාරට උපස්ථානට බාධාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත්තට උපස්ථානට උපකාරයට ගියේ තමන්ව පුච්චගෙන ඇලිලා මගේ තාත්තා කියන දැනෙන්න නෑ නමුත් යුතුයකම් ටික කළේ නැද්ද කළා එහෙම කරන්න කියලා මම කියන්නේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ කෙලෙසිය අනවශ්‍ය මෙදිහත් වීමක්. කෙලෙසිය තිබුණා කියලා අපි උපකාරයක් නෙමෙයි සමාජයට අපකාරයක් අතන්දත් කරන්නේ. ඇයි මේ කෙලෙසිය තියෙන මගේ තණ්හාවෙන් මට ඕන විදිහට ඔබ උන්ටට මට ඕන විදිහට කියන වගේ තැනකින් හිතපදේ තීරණය කරන්නේ. ඇයි ඕ අර නරුණහම පෙරෙත් එක්ක මේක ජීවත් වෙන්න පෙරෙත් එක්ක වගේ වෙලානේ අපි. ඇයි අතහරින්න නැතුව අල්ලගෙන. හා වෙලා නැද්ද කියලා බලන්න. මට බණේ ඉතින් මං කියන්නේ ඇත්ත. අනුසයයි රළුයි ඔක්කොම ටික තියෙනවා. අනුසය කියලා කියන්නේ මෙතන මේ සිද්ධිය ඇත්තම පෙන්වනකම අනුසය නිසා උතන පරිඋක්තානේ වීතික්කේ ඔක්කොම ටික තියෙනවා. මේ මට්ටමේ. රළු මට්ටම. එතකොට මම මම හැම වෙලාවෙම කියන දෙයක් තියෙනවා. පෙර ජීවිතයේ ඕගොල්ලෝගේ දරුවා වෙච්ච බඳුම් වෙරි ගහගන්න කියලා තියෙනවනේ. ඕගොල්ලෝ දරුවා කියන තැනක තියෙන ඇත්ත දැකලා මානසික සංයෝජනේ අඩු කරගෙන නමුත් ඛණ්ඩ දුන්න බොන්න දුන්න ඉගෙනුවා කියන තැනකින් තාත්තා කෙනෙක්ගෙන් කරන්න තියෙන ලෝකෙ දිහා බලලා. කරන්න තියෙන යුතුයකම් ටිකත් ඔක්කොම කළා අඩු නැතුව. හැබැයි මනසේ මේ ගතිය දරුවා කියන කේ දෙන්නේ. මේක මංගාව තියෙන සංයෝජනයක් කියලා දැනගෙන ඒක අඩු වෙන්න කටයුතු කළා. කියන්නකො. එහෙම වුණා නම් ඒ නාම රූප දෙකක් නිරුද්ධ වෙයි. Taman කියන දැන් නාම රූප දෙකක් නිරුද්ධ වෙයි. අර කෙලෙස් ගතිය නොතිබුණා නම් අද මෙතෙන්ට එන්නේ නැහැ. යුතුයකමුත් කළා සසරනොත් මිදිලා. ලෝකේ ජීවත් වෙන නිවනොත් දැකලා. අපි අද කරන්නේ ලෝකේ දුකත් විඳලා නැවත ලෝකේ ඇති වෙන විදිහටනේ. දරුවා කියන තැනක බැඳීමකින් ඇලීමකින් කළ ඛණ්ඩ දෙයි බොණ්ඩ දෙයි ওই ටිකම. ඔයිට වඩා මොකද කරන්නේ ඔයගොල්ලෝ? බෑ. හොඳයි ඔය ගතිය අයින් කරගෙනම ওই ටික කළොත් මොකද වෙන්නේ? මේ ජීවිතේදීම ඒ වස්තුව නැති වුණත් Tamanට සිහියෙන් නොනැති ඉවසන්න පුළුවන්. තිබුණත් මට ප්‍රශ්නයක් නැහැ නැතත් ප්‍රශ්නයක් නැහැ. Tamanගෙන් කරන්න තියෙන ටික යුතුයකම් ටික කළා. මේ ගතිය ටික නැහැ ජීවිතය අවසන් වෙනකොට මේ ගතිය නැතිකම හින්දාම Taman මිදෙනවා. කියන තැනකින් තියෙන්නේ. ඒකට තේරුම් ගන්න වෙනවා ඉස්සෙල්ලා මොකද්ද? බාහිර සත්‍යයක් පුද්ගලෙක් ඉන්නවාමයි කියන තැනකින් රැවටෙනවහම මිදෙන්න බෑ. දහම ඉගෙන ගත්තාම පෙන්නනවා රූපය මේ සක්කාය මේ දිට්ඨිය මේ. මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. සක්කාය අරබය තියෙන දිට්ඨිය දුරු කරගන්න. මේ ස්කන්ධය මේ උපාදානය. මේ උපාදාන ස්කන්ධය අරබය තියෙන උපාදානය දුරු කරගන්න. උපාදාන ස්කන්ධය කියන එකට උපස්ථාන කරන්නේ. මහණෙනි ලෝකයා ඇවිල්ලා සද්ධාවෙන් වන්දනා කරයි, ගරු කරයි, ඈ පූජා කරයි. මහණෙනි ලෝකයා වන්දනා කරනකොට ගරු කරනකොට පුදනකොට නුඹලට මොකක් හිතේද? මට වන්දනා කරනවා කියලා හිතේද? නෑ මහන් එහෙම දකින්න යම් පංච උපාදාන ස්කන්ධයක් පිළිසින් දැක්කම මේ පංච උපාදාන ස්කන්ධෙට ලෝකයා මේ වන්දනා කරනවා පූජා කරනවා කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපි මේ දරුසෙනෙහස පියසෙනෙහස කියන තැන මේ ලෝකේ පංච උපාදාන ස්කන්ධයට උපස්ථාන කරනවා නේද කියලා දකින්න ඕන. ඇයි එතන කනබුන ආහාර නැතුණු රූපයක් තියෙනවා. ඒ කාය අසුර කරගෙන ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතන ටිකක් තියෙයි. ඒ නාම රූප දෙක නිසා පවතින විඥානයක් තියෙයි. හේතුන් නිසා නාම රූප දෙක පවතී. මේ බඳු ධර්මතාවයක් නේද තියෙන්නේ කියන අවබෝධයත් කරගෙන දරුවා පුද්ගලයා කියන අදහසින් මිදිලා. මම මේ ඇත්ත දැක්ක කියලා එතන මේ ඇත්ත නොදන්නා කාලේ ඇතිවෙච්ච පුද්ගල භාවය වගේ හැඟීමක් ඔය සිත ඇසුරු කරගෙන පවතිනවා. ඉතින් එතෙන්ට වෙහෙසෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ කියන තැනක ඉඳගෙන තමන් පුද්ගල භාවයෙන් මිදිලා එතෙන්ට කෙරෙන ලෝක කෙනෙකුට කරන්න පුළුවන් උපකාරය කරනවා. මා පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ ළමයෙක් වෙන්න ඕනේ කියලාත් උපකාරත් කරනවා, උදව්ත් කරනවා. හැබැයි තමන් මනස ඇත්ත දකිනවා. හොඳට මේ නොයලි නොගැටි ඒ තීන්දුව දිරන ගන්න පුළුවන් නිදහස් මනසකයි ඉන්නේ. අතෙන්ට කෙරෙන තියෙන උපකාර චුට්ටක් අතරු නැහැ. ඊට පස්සේ යා අවස්ථාවාදී වෙන්නේ නැහැ. මොකද හිරකල්ල මොගී කරගෙන නැහැ මට ඕන විදිහට ඉන්න ඕන කියලා. මම ජීවත් උනේ එයාට උපකාර පිණිස මෙහෙම කළේ. නැත්තම් කලමයි මේවා අතහැරලා ගිහිල්ලා තියෙන්නේ. කියන තැනකින් එන්නේ. ඒ කියන්නේ මොකද මේ ඇත්තටම ජීවිතයේ ඉද්දිමයි මේව අතහරින්න පුළුවන් බව මේ දක්ෂ උනේ. වචනෙට කිව්වේ නෑ මේ මේ මේ මේ මේ දරුවෝ හිඳයි ඉන්නේ අතහැරලා මේ යන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ ඉන්නේ දරුවෝ හිඳ නෙමෙයි ඕගොල්ලෝ අතහැරලා යන්න බෑ කෙලියෙත හිඳයි ඉන්නේ. ඔව්. අතහැරලා යන්න දරුවෝ හිඳයි ඉන්නේ අතහැරලා යන්න බැරිකම හිඳ නෙමෙයි කියන වචන කියන සුදුසු අන්න අර කෙනා. මේ තෘෂ්ණාව නැමැති සංයෝජනේ නේද මේ මේක මම නැති කරගන්න ඕන කියන දර්ශනයකින් නම් මෙතන නමුත් මේ නාම රූප දෙකට උපස්ථාන කටයුතු කියලා තැනක තමයි නියම මනුස්ස ධර්ම තියෙන්නේ. කරුණාව වෛද්‍ය තියෙන පෞද්ගලික තමුන්ගේ කෙලෙසේ කියලිලා නෙමෙයි තියෙන්නේ. හොඳට දන්නවා මේ නාම රූප දෙක දරුවෙක් නෙමෙයි. කෙලෙස් කෙලෙස් නමුත් මෙතෙන්ට කෙරෙන්න තියෙන යුතුයකම තියෙන කියන තැනක Taman ගැලිලා ඇඳිලා නැහැ, ඇලිලා නැහැ. මේ නාම රූප දෙක අපි මෙතන වෙනස් වුණා. දරුවා මලෝ කියලා අඬන තරම් සංයෝජනයකුත් නැහැ එයාගේ. ඈ නමුත් කෙරෙන තියෙන යුතුයකම් ටික අතහැරලා යනවා. උදේට කරනවා. අන්න එයාට තමයි කියන්නේ මේ විදිහට යුතුයකම් ටික නිසා ඉන්නවා කියලා. නැත්තම් අපේ ඉන්නේ යුතුයකම් ටික නිසා නිසා නෙමෙයි අපේ කෙලෙස් නිසා දරුවට ආදරේ හින්දා ඉන්නේ. තමන්ගේ කෙලෙස් නිසා නෙමෙයි ඉන්නේ යුතුයකම් ටික නිසාද? ඔය කෙලෙස් ටිකද යුතුයකම කියන්නේ? නෑ යුතුයකම කියන එක කෙලෙස්යෙන් මිදුලක් තියෙනවා. ඒකේ මනුස්සකම කියන්නේ එතෙන්ට ওই කෙලෙසිට නෙමෙයි. ওই කෙලෙසිය අයිති පෙරේතෙක් වෙන්න. බොරු නෙමෙයි. මනුස්ස මනුස්සකම ඒ කියන්නේ යුතුයකම කියන එක අයිති මනුස්සකමට. ওই යුතුයකම මට්ටමේ රැඳුණොත් එයා ඒකාන්තයෙන් මිනිසෙක් වෙනවා. මිසක දිව්‍ය ලෝක යනවා මිසක පෙරේතෙක් වෙන්නේ නැහැ. ඔය දැන් කෙලෙසියකින් අල්ලගත්ත එක ඕක ඔය කෙලෙසිය නම් ඕගොල්ලෝ මනුස්සකම කියලා කියන්නේ එන පෙරේතෙක් වෙයිද? නිකන් හිතන්න. දැන් අපි දරුවන්ට ආදරය කියලා හිතන්නේ මනුස්සකම දරුවෝ දාලා යන්න. එතකොට අපි නොකිය කියනවනේ මනුස්සකම මේ මේ මනුස්සකම කියන ගතියට පෙරේත වෙනවා කියලා. තේරුණා මම කියන්න හදන්නේ. නමුත් එතකොට තේරුම් ගන්න ඕනේ එහෙනම් ඒක මනුස්සකම නෙවෙයි පෙරේතකම. පෙරේතකම අතාරින්න. පෙරේතකම අතරින් මනුස්සකමින් ජීවත් වෙන්න. එතකොට මනුස්සෙක් ඒක සංයෝජනයක් නෙමෙයි. සංයෝජනයක් කියන්නේ මේ ඒ පරිහානීය ධර්මයක් නෙමෙයි. ඒකනේ මනුස්සෙකු නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. මේ ඉතින් ජීවිතේ හැම එකක්ම දකින්න ওই විදිහට අපේ හිතේ තියෙන ගති වලට ඕනවට මෙවෙන්න මට උදින් කියන්න උනේ මේ දරුවා කියන හැඟීම දරුවා හින්දා දරුවා පේනව නෙමෙයි අපේ මනසේ මේ යෙදෙන ගතිය දකින්න. එතකොට අද අම්මා තාත්තා දුව පුතා වෙලා කියලා ආත්මාර්ථකාමී කමින් ලෝකයට උපස්ථාන කරන්න යන්නේ. මෙයාට අනිත් මේ අපේ තියෙන කෙලෙසි ගතිය මොකද මෙතන තියෙනවා මේ මගේ දරුවා මට උපකාර පිණිස පවතින මෙයාව කියලා ඒ හින්දායි මට මේ අර අර වලල්ලෝම කුසට බව ගන්නවා කියලා කතා තියෙන. ඒ වගේ එකක් නෙමෙයි. මට උපකාර වෙන්න මට දුකක් නැතුව ඉන්න මෙයා හරහා. හරිද? මෙයාව හොඳ තැනකට දාගත්තොත් මට පුළුවන්. මෙයාව රජ කෙරුවොත් මට රජුගේ තාත්තා කියන කෙනවනේ. වගේ තැනකින් ගෙලේදියක් තියෙන්නේ. ඒ හින්දා මිසක මේ පුතුට දාන්න හදන්නේ Tamanටත් මේ වාසියක් කොනක් අල්ලගෙන ඉඳලා ඔය කොච්චර කිව්වත් නෑ කියලා ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. එතකොට නියම ක්‍රමය තමයි එහෙම චුට්ටක හැංගීමක් නැතුව ඉස්සරහට යවනවා. එතකොට එයා දන්නවා නියම ආදරයකින් තැනකට එනකොට කාමයේ තුල ඔළුවේ ඉඳලා හුස්ම ගන්න බැරි තරමට මඩේ උගනවා නම් මම මඩ මඩ වතුර නහය කටේ ඉඳන් ගිල්ල හුස්ම ගන්න බැරිලා හිර වෙන්න මරනවා නම් මඩේ උගනවා නම් මම ඒකට ආදරෙයිද නෑ කියලා දකිනවා ඒ ඒ මනසට පේනවා මම කාමයේ උගනවා නම් හුස්ම ගන්න දරුව ආත්ම ගණන් සසරට වැටලා දුක් විඳින විදියට මනස කාමයේ උගවනවා නම් මම මඩේ අර මඩේ ඉබුවාම මරණය හෝ මරණ හා සමාන ජීවිතයකටපත් වෙයි මම මෙයාව ආත්ම දහස් ගණනක් මඩේ ඉබුවා වගේ තැනකින් යාට පේනවා ඒ හින්දා ලෝකයේ තුල වුණත් ඉගැන්නුවත් රැකියාවක් කළත් මනුස්සකම එකයි දෙන්නේ. මම පුතේ මේවා කරන්නේ මේවා ඔක්කොම කරන්නේ අන්තිමට අපි මේකටයි. මේ ටික මම පුතා ගාව තියෙන්න ඕනේ කියන තැනකින් දෙනවා මිසක කොහොම හරි උගන ලොකු මිනිහෙක් කරන්න කියන එකක් නෑ. පුතේ හොඳ මිනිහෙක් කියලා. බලන්න ලොකු මිනිහෙක් නෙමෙයි හොඳ මිනිහෙක් කරන්න. ගුණකර්ක මිනිහෙක් කරන්න. ඒ ටික ලැබෙන්නේ තමන් ගාව ඒ ටික තිබුණා. තමන් මුත් රත් වෙලා ඇලිනවනම් තියෙන්නේ පේන්නේ මොකද ඒ හින්දා මේව තමයි ජීවිතේ භවනා මං කිය භවනා කියන එකක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළේ ලෝකෙ පහළ වුණේ දුක නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් කොල්ල දෙන්න. එයා ජීවත් වෙන දැහැමින් කෙනෙක් අවබෝධින් යුක්ත කෙනෙක් වුණාම මෙච්චර දෙයක් හිතන්න පුළුවන්. හිතෙනවා. එයාට තමන්ගේ දරුවත් එකයි අනිත් දරුවත් එකයි තමන්ගේ අම්මා තාත්තත් එකයි අනිත් අම්මා තාත්තත් එකයි කොහොමද මෙයාව ගොඩගන්නේ මේ ජීවිතේ නෙවෙයි සසරෙන්මයි ගොඩගන්නේ කොහොමද කොතේද මම අත දෙන්නේ කියන තරකින් හිතනවා මිසක අර මෙහෙන් ආත්මార్థකාමී කම නැහැ ආත්මార్థකාමී කම නැහැ මගේ කවර පුටුවේ ඉඳලා මම එයාගේ අහවලා කියනවා කියන කම නැහැ මේ කියන්නේ මොන ওই ටික නැති වෙන්නේ මොකද අපි ගොඩාක් දෙනෙක් දන්නේ හිතේ තියෙන ගතිය මට උදින් කියන්න ඕනේ తත්‍ර తත්‍රාభినందනී ඒ ඒ එතන සතුටින් ඇලෙනවා කියන මේ තෘෂ්ණාවේ ගතියක් තියෙනවා තේරෙන්නේ නේද ඔය පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්‍රා තත්‍රාභිනන්දනී කියලා කියන වචන තේරුම් බලන්නකෝ ඒ ඒ එතන සතුට වෙන ඒ ඒ එතන සතුටින් ඇලෙන පුනර්භවයේ පිණිස පවතින තණ්හාව Thank you. එතකොට මෙතන මේ ඒ ඒ තැන සතුට වෙන ඒ තැන සතුට වෙන දුවා පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි නැන්ද මාව බාප්පා පුංචි අම්මා කියලා දැන් අපි සතුට වෙන සතුට නැලෙන ඒ ආදරේ සෙනෙහස කියලා තැනකින් ජීවත් වෙන gati ටිකක් කියනවනේ අපි හිතන්නේ අපේ මනසේ දෙච්ච gati කියලා නෙමෙයි මේ මනසේ හැකියාවක් කියලා අපි දන්නේ අපි හිතාගන්නේ මේ දරුවා හින්දා මට මෙහෙම වෙලා දරුවා දකින්නකොටයි මට මේ සෙනෙහස තියෙන්නේ. ඒ කියන්නේ අර රූපේ තමයි මේ ගතිය තියෙන්නේ. අම්මා දකින්නකොට මට මේ සෙනෙහස ඇතිලා මේ මේ රූපේ තමයි ඕම ඇති කරන්න පුළුවන් ගතිය තිබිලා තියෙන්නේ කියලා හිතන්නේ. නමුත් හොඳට දකින්ද ওই වස්තුන් රූප ඔය විදිහට අල්ලන ගතිය තියෙන්නේ මනසේ. පෙර ජීවිතෙත් ඔය ගතියෙම තිබුණ හින්දා මෙතෙන්ට ගෙනා. දැන් අද මේක ඇත්තම වෙලා පෙර ජීවිතේ අම්මා තාත්තා අයියා කාවත් උඹම දියුණු වෙන්න කොහොමද කියයි. හරිද? දැන් අද ඇත්තම වෙලා. අද මේ තියෙන ගති ටික දැන් හින්දා ආයෙත් ගියාම තතරතරාභය හම්දෙනි. ඒ ඒතර සතුටු වෙන. ඒ ඒතර සතුටු වෙන. දැන් ඒතර සතුටින් ඇලෙනවා. එතන සතුටින් ඇලෙනවා. දැන් ඒ ඒකෙදි මොකද වෙන්නේ? එතන අම්මා අම්මම වෙලා තාත්තා තාත්තම වෙලා දුව පුදුවම වෙලා පුතා පුතාම වෙලා මේ ජීවිතේ දුව දැන් ක්ලාස් අරන් යන්න ඕනේ පන්ති වලට දාන්න ඕනේ ඒක කතා මුකුත් නෑ දැන්. දැන් තාත්තේ කිව්ව මේක උද මේ කිල්ල කියන්නේ. ඒ වගේ ඊගාවට බලන්න එතනත් ඔහම ඉඳලා ආයෙත් යනවා. අපේ මේ මේ ගතියට අහුවෙච්ච රූප කොච්චර තියෙනවද කියලා බලන්න. මේකයි මට ඕනේ. දැන් ඕගොල්ලෝ හිතුවනේ මේ දුව මේ පුතා මේ ගති ටිකට සම්බන්ධ මෙහෙයමයි කියලා. දැන් බලන්න මේ මම මගේ දුවම පුතාම අම්මම තාත්තම කියලා මේ ගති ටික ඇති කරවන්න දැන් ආත්ම නිකන් තුනක් ගත්තොත් රූප කීයක් අහු වෙලා ඇද්ද තේරෙනවද එතකොට නමුත් ගතිය එකමයි අපිට වස්තුව නිසා ඇතිවන ගතියක් මිසක මේ ගතිය මේ වස්තුවට අයිති නෑ කියන තැනකින් අරගෙන ඒ වස්තුවට උපකාරයක් වෙනම කටයුතුයි මේ ගතිය නැති කිරීම වෙනම කටයුතුයි මම ගතිය නැති කළා කියලා වස්තුවේ තියෙන උපකාරය නැති කරන්න ඒක බාධාවක් වෙන්නේ කියන දැනකින් දැනගෙන කටයුතු කරනවා නම් අන්න එයා තමයි යුතුයකම් ටික නිසා ඉන්න කෙනා. ඒ නිසා යුතුයකම් ටික නිසා ජීවත් වෙන්න කියන එකත් මතක් කරගන්න. අපේ මනසට නම් ඒක අයිති නෑ. කෙලෙස් නිසා ජීවත් වෙමින් යුතුයකම් නිසා කියන කියලා වැරද්ද කරනවා වතුර බොරුවකුත් කියනවා. හරිද? මේ ඕක තමයි ඉතින් කියන්න ඕනේ ඔය කෙලෙස් නැති වුණොත් ඊළඟට නම් ටික රස්නේ වතුර චුට්ටක් තියුණා නම් හොඳයි. අපි හාමුදුරනේ අර උදේ සමතන නිහාන්නේ අපිට දර්ශන කමතන නිහානේ අපිට දැන් පරිවෙන සිතක් පහල වෙනවානේ අපිට රූප සිතක් හරකාරී අරබය අපි සමත කියලා මෙහි වෙනවා ඒ රූපය ගැන එන සිතිවිල්ල පරිවෙන සිතිවිල්ල මෙතන අවිද්‍යාව තියනවාද එහෙම නැත්නම් ඔබ කියන අර ඉන්කමින් අවුට්ගෝයින් කියන විදිහට ඒක මොකුත් ඕනේ අවිද්‍යාවක් තියෙයි. තාම උතරින් අවිද්‍යාව වෙන්නේ දැන් ගොඩාක් දේවල් විස්තර කරන්න යන්න එපා මහත්තය. දැන් තියෙන දේ තමයි හාමුදුරුවෝ දැන් මේකට මොකද කළ යුත්තේ කියලා අහන්න. අපි අවශ්‍ය දේ ආරම්භය අනවශ්‍ය වැලකට ආරම්භ ගොඩක් යනකොට එකක් එක් කරගන්න බැරි වෙනවා. දැන් අවුට් ගෝයින් හිතන්නත් එපා, ඉන්කමින් හිතන්නත් එපා. විදර්ශනා කරනකොට දැන් ඒ පෙනෙන නිමිත්ත ආරම්භය දැන් පුද්ගලිකත්වයේ කියලානේ පේන්නේ. සමන්තනේ පේන්නේ. දැන් එහෙම පේන තැනක තියෙන්නේ ඇත්තයි කියලා බලන්න මෙනෙහි කරන එක විතරයි තියෙන්නේ. ඕකට දැන් මේක අවුට් ගෝයින් නේද මේක ඉන්කමින් නේද කියලා ඔහෙ යන්න එපා. අවශ්‍ය නැහැ අපිට. ඒක අදාළ නිමිත්‍ය ඇත්ත බලන්න ටික විතරමයි මම කරන්න කිව්වේ. පසුව සිතුවිලි හදන්න අවශ්‍ය නැහැ. පසුව පෙර පසු සිතුවිලි හදන්නම එපා. අව එපා කියන එකයි කියන්නේ. ඒකට දැනට විදර්ශනාවට කියලාවත් එහෙම එහාට මෙහාට යන්න ඕනේ දැනට ඔයගොල්ලෝ දුන්නු ඉලක්කය තමයි මොකද පුද්ගල භාවය මැකෙන විදිහට හිතන්නේ. තේරුණා නේද? අපි දැක්කම දැන් සමන්ත පුද්ගලයා. සමන්ත කිව්වේ මේ මෙහෙම මෙහෙම තියෙන මේ හේතුයෙන් හඳුනු කයටද? මෙහෙම මෙහෙම වැඩක් කරමින් මේක ඇසුරු කරගෙන තියෙන හිතටද? මේක කෝකද සම්බන්ධකව ප්‍රශ්නාර්ථයක් ඇති වෙන විදිහට තමයි තමන් මේක හිතන්න ඕනේ. දැන් ඒකට පෙරපසු නෑ ඒකේ නිසා මෙහෙම කියලා හිතන්න යන්න බෑ. උතකොට අපි එක එක දෘෂ්ටි වල පැටෙන්නේ එක එක කෙනා එක එක විදිහට හිතනවා. එහෙම හිතන්නේ නැතුව පෙනෙන රූපයත් බලන්න. ඒක. ටික ප්‍රශ්න බලන්න. නෑ අපි මේ ප්‍රශ්න කිහිපයක් තියෙන පොඩක් කතා කරමු. ස්වාමීන් වහන්සේ ඇසකන නාසය දිව කය ආහාරයෙන් පෝෂණය වන්නාසේම මනස පෝෂණය වන මනෝ සංචිතන ආහාරය විස්තර කරන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. මනෝසංජේතන ආහාරයක් තියෙනවා, ස්පර්ශ ආහාරයක් තියෙනවා, විඥාන ආහාරයක් තියෙනවා. එතකොට මනෝසංජේතන ආහාරය කියලා කියන්නේ මනෝසංජේතනාවට ආහාර කියලා කියන්නේ මොකටද? ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙන නිසා ත්‍රිවිධ භවය ගෙනත් දෙන නිසා තමයි මනෝසංජේතනාවට ආහාර කියන්නේ. ඕගොල්ලෝ හිතන අපි මොනවහරි දේවල් හිතනවනේ එක එක අය ගැන එක එක දේවල් ගැන මේ එක එක අය එක එක දේවල් ගැන හිතන එකටයි මනෝසංචිතන ආහාරය කියන්නේ. ඒ කියන්නේ නැවත හිතනවා අපි යම් යම් දේවල් හිතනවා හිතනවා කියලා කියන තණ්හාව තමයි වැඩි වෙන්නේ. තණ්හාව වැඩෙන විදිහටයි අපි හිතන්නේ. බැඳීම් සංයෝජන ඇති වෙන විදිහටයි හිතන්නේ. එතකොට දරුවෝ ගැන, ගෙවල් ගැන, කරන්න තියෙන රස්සාවල් ගැන කියලා අපි ඔය එක එක දේවල් කාම නිස්සිත සංඥා මානසිකාරයන් තියෙන හිතන දේවල් මෙන්න මේකට තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. මොකද මේක ආහාරයක් කරනවා මොකද තණ්හාව වැඩෙන්න, භවය හැදෙන්න. ඈ තණ්හාව අරගෙන දෙන්න, භවය අරගෙන දෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ සහගත අරමුණු අරඹය නොයේ විතර්කණය පහල කරන එකට විතර්ක කරන එකට හිතේ හිතේ හිත හිතා ඉන්න එක තියෙනවා. ඊගාවට එක එක දේවල් හිතන එක තියෙන්නේ එක එක දේවල් plan කරන එක තියෙන්නේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ යාළුවයා ගෙදර යන්න ඕනේ ලබන සතිය මේ විදිහට කරන්න ඕනේ මේ වැඩ ටික මෙහෙම කරන්න ඕනේ කාර්යාලෙ මෙහෙම කරන්න ඕනේ කියලා ඔය කරන ඔය හිතන ඒවා ටික ඔක්කොම අයිති මනෝසංචිතන ආහාරයට ඔය හිතන ඒවා තමයි මනෝසංචිතන ආහාරය කියන්නේ මේ ඒක කර්ම රැස් වෙන පැත්තට මනසිතන ආහාරය ගිනි අඟුරු වලක් වගේ කියන්නේ ධර්මයෙන් පෙන්වන්නේ සැප කැමති ජීවත් වෙන කැමති දුක අකමැති දුක පිළිකුල් කරන මිනිසෙක් ගිනි අඟුරු වලක් ගාවට ඇදගෙන එනවා පුරුෂයෝ ඈ ගිනි දැල් ගිනි අඟුරු වලක් වෙන මහ විශාල ගිනි දැල් නෑ ගිනි අඟුරු විතරක් තියෙන මෙයා කැමති සැප දුක අකමැති සැප ප්‍රාර්ථනා කරන දුක අයින් කරගන්නයි ඕනේ. ඒබඳු අදහස් තියෙන මේ පුද්ගලයව ශක්තිය ඇති මිනිස්සු බලෙන් නොකමැත්තෙන් ගිනි අඟුරු වලට ටික ටික අරගෙන එද්දි අඩියෙන් අඩිය අර මනුස්සගේ බලාපොරොත්තුම නැති වෙනවා. මොකද සැප කැමති දුක අකමැති කෙනාගේ දුකම ලැබෙන එක ටික ටික ලං වෙනවා සැප කැමති සැපම නොලැබෙන එක ලැබෙන එක ටික ටික ඈත් වෙනවා. තිනි අඟුල් වලට අඩියක් අඩියක් ගානේ කිට්ටු වෙද්දි. ඒ වගේ දකින්න කියන මනෝසංචේතන ආහාරය. අපි සැප කැමති දුක පිළිකුල් කරනවා. සැප ප්‍රාර්ථනා කරන දුක අයින් කරනවා. ඒ බඳු අපි මේ ලෝකේ දේවල් ගැන හිතන හිතන වාරයක් වාරයක් ගානේ සැප අපෙන් අයින් වෙනවා දුක අපි කරා ලඟ වෙනවා. සැප අයින් වෙන්න දුක ලඟ වෙන්න තියෙන එකම හේතුව තමයි මනෝසංචේතන ආහාරය. ඕගොල්ලෝ ওই ලෝක දේවල් ගැන ඕනෑවට හිතනවා හිතනවා හිතනවා කියන ගතිය අඩු කළොත් අඩු වුණොත් නිතින්ම බලාපොරොත්තු වෙන සැප ලැබෙනවා දුක අඩු වෙනවා සැප ලැබෙනවා දුක අඩු වෙනවා සැප ලබා ගන්න ඕනේ කියන අදහසින් දුක අයින් කරන්න කියන අදහසින්මයි plan කරන්න හිතේ කරන කරන plan ගානේ වෙන්නේ ගිනි අඟුර වලට රඳනවා වගේ දුක අයින් කරන්න කියලා හිතන හිතන වාරයක් ගානේ සැප ලබා ගන්න කියලා හිතන හිතන වාරයක් ගානේ සැප අයින් වෙනවා දුක ලඟ වෙනවා. සැප අයින් කරගන්න ගන්න දුක අයින් කරගන්න කියන අපි දන්න විදිහේ බෙහෙත් කරන්නේ නැත්තම් හිතන්නේ නැත්තම් ඒ හිතීමමයි ඒ නොහිතීමමයි මේකට තියෙන බෙහෙත. අපි දන්න මට්ටමේ. එතකොට මේ නොකර ඉන්නවනම් එතකොට ආව සංකාර කියන්නේ මනෝ සංකේත ආහාරද සංකාර. මෙහෙම කාරණාවක් තියෙනවා. සැප බලාපොරොත්තු නැතුව කරන වැඩ නෑ මෙහෙමයි. සැප බලාපොරොත්තු වුණාට කමක් නෑ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම හැම සැපක්ම විඳින්න එපා කියලා කියන්නේ නෑ. යම් සැපක් විඳිනකොට නූපං ආශ්‍රව ධර්ම නූපදීනං නූපං ආශ්‍රව ධර්ම නූපදීනං උපං ආශ්‍රව ධර්ම දුරු වෙනනම් ඒ බඳු සැප විඳින්න යම් සැපක් විඳිනකොට උපං ආශ්‍රව ධර්ම දුරු නූපං ආශ්‍රව උපදීනං උපං ආශ්‍රව වැඩිනම් ඒ බඳු සැප විඳින්න එපා එහෙමයි කියන්නේ දැන් උදාහරණයක් පෙන්වන්නද නෙක්ඛම්ම සුඛයක් තියෙන ධ්‍යාන සැපයක් තියෙන බුදුරජාණන් වහන්සේ දෙනවා මානි මේ සැපේ විඳ යුතුයමයි අනිවාර්යයි මහන්නේ කාම සැපයක් කියනවා මේක අතහරින්න. මේක අවඩ පිණිසමයි පවතින්නේ. මම හැම සැපකම එකයි. මේ එක්තරා වික්ෂුණහන්සනම ඇවිල්ලා කියනවා දැන් සුකල්ලිකවන යෝගයේ භික්ෂුවකට කැප නැහැ නේද කියලා. අත්කිලමතන යෝගයේ සුකල්ලිකවන නෑ මම කැම අකපයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම කියන්නේ සුකල්ලිකාණු යෝගයේ එපා කියලා. මම කියන්නේ කාමසුකල්ලිකාණු යෝගයේ එපා. ඈ සැපේ ඇවිල්ලා වාසය කරනවා කියන එකක් මම කියන්නේ නැහැ එපා කියලා. කාම් කම්සෙපේ ඇවිල්ලා වාසය කරන එක එපා කියනවා මම. ඒක අනර්ථ සහිතයි. ඒ නිසා ආදීනෝ සහිත දුක් සහිතයි ලෝකෙට දුක එනවා. හරියට බිලියේ ගිලපු මාළුවෙක් වගේ වෙනවා. හැම ගිලින මොහොතට විතරක් නම් සැපක් දැනේ කටෙන් ඇතුල් වෙනකම්ම. ගිල්ලට පස්සේ වමාර ගන්න බෑ. කාමේ එහෙමයි මානෙවි කියනවා. මේක කනකොට මෙහෙරිය වගේ තේරේ කෑවට පස්සේ දිරව ගන්න බෑ කියනවා. මේක වසබඳුනක් වගේ මහන්නේ කියනවා. ලෝකයට නොතේරනාට වර්ණ සම්පන්නයි, රස සම්පන්නයි, ගඳ සම් හොඳ ගඳ සම්පන්නයි. නමුත් වහදාලා තියෙන්නේ. කාමයේ ඒ වගේමයි මහන්නේ කියනවා. ඇහෙන් බැලුවම හරි ප්‍රියයි. ඇහෙනකොට හරි මෙහෙවි. ආග්‍රහණය කළොත් හරි සුවඳයි. ස්පර්ශ කළොත් හරි මෙහෙවි. හැම වගේ. හැබැයි කෑවොත් මරණය හෝ මරණ හා සමාන දුකකටපත් වෙනමයි කෑවොත් විසයි. මේ කාමයේ අනුභව කළොත් ඒක මම අරගන්නවා කියන එක නම් ලේසි වෙන්නේ නැහැ. කියන බුදුජානක. ඒ නිසා එපා කියලා කියන්නේ. මේක දුක වැඩි සැපාඩුයි. හැබැයි මම සුකල්ලිකාන යෝගේපා කියන්නේ මහන් යම් ධ්‍යාන සැපයක් තියෙනම්, නෙක්කම් සුඛයක් තියෙන මේක ලබා ගන්නයි කියලා මම කියන්නේ. ඒක දෝෂයක් නෑ. හැබැයි ඒකේ ඇලෙන්නේ නැතුව ඒක උදව් කරගෙන මිදෙන්න පුළුවන්. මේක උදව් කරගෙන මේ සැප විඳින්න මේක උදව් කරගෙන මිදෙන්නවත් බෑ. මිදෙන්න උදව් කරගන්න බෑ. කෙලෙසයකට වැදගත් දෙරි ගන්නවා වගේ තැනක් තමයි. ඉතින් මේක පවත්තමින් මේකක් කරනවා වගේ. නමුත් ධ්‍යාන සැපේ එහෙම නෑ. ඒ සැපයත් විඳින්න පුළුවන් සැපේම උදව් කරගන්නත් පුළුවන්. පුළුවන්. ඒ හින්දා මේ හැම සැපයක්ම අයින් කට යුතු නැහැ. අයින් කට යුත්තේ කෙලෙස් සහගත ඒවා. එතකොට මනෝ සංචිතන ආහාරයත් අර විචිත දකින්නේ. විදර්ශනා කරන විට සිතට එන විතර්ක අඩුයි. සමතේ වඩන විතට සිතට වේගයෙන් විතර්ක ගලා යනවා මේ පාදා දෙන්න. මෙමය අපිට විතර්ක අඩුයි නෙමෙයි දැන් විදර්ශනා කරනකොට අපේ සිත තව විතර්කයකට වැය වෙලා හින්දා අනිත් විතර්ක ප්‍රකට නැත්තේ. සමත නිමිතට තිබ්බහම විතර්ක වල ඉඩ තියෙන හින්දා ඒක ප්‍රකට. අඩු වැඩි වෙලා නෙමෙයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඒ අඩුයි වගේ තේරෙනවා කියන්නේ ඒක කරන්න පුළුවන් කියන එක ඒක එයාට පහසුකමට අනක් කියන එක ඒකම නැවත නැවත කරන්න විතර්ක මුකුත්ම නැති වුණොත් හිතල සත්පුද්ගල භාවයට ඇසුරු කරපු නිමිති හිතලා ගන්න. දැන් එක අරමුණක් මෙනෙහි කරනකොට විතර්කයක් ආවේ නැත්නම් සත්පුද්ගල භාවයට සිහි වෙච්ච තව නිමිත්තක් අරගෙන ඒක විදර්ශනා කරන්න. ඒ විදිහට ඒක ඉවරනකොට තව එකක් අරගෙන එහෙම මෙනෙහි කරන්න. තවද අම්මා කියන නිමිත්ත අල්ලාගෙන විදර්ශනා වඩන විට අම්මාගේ පෙර නාම රූප දෙක පිරිසිදු නොදැකීම නිසා මෙසේ අම්මාගේ විඥානය අම්මාගේ රූපයට බැසගත් ආදී වශයෙන් අම්මා ගැනද බැලිය යුත්තේ බාහිර වශයෙන්. ඔය එතනදී හැම බලන්න නම් මෙතෙන්දී අම්මාගේ රූපෙ නෙමෙයි අපි මුලින්ම අම්මා කියන නිමිත්ත අල්ලගත්තා. අපි අම්මා කියන තැනක තියෙන්නේ මෙහෙම නේද කියලා අම්මගේ නාම රූප දෙක නෙමෙයි අපි අම්මා කියන තැනක තියෙන්නේ මෙහෙම නාම රූප දෙකක් නේද කියලා බලනවා. එතන තියෙන රූපේ මෙහෙමයි එතන ඒ ඒ රූපේ මෙහෙම දෙයක් ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම අම්මගේ රූපේ නෙමෙයි අපි අම්මා කියලා ඉතල සිහි කළා මේ ඇත්ත නොදන්නා කම නිසානේ අපි අම්මා කිව්වේ අම්මා කියන හැඟීම ඇති උනේ අපිට හැඟීම ඇති වෙච්ච තැනක අපි අම්මා කියන තැනක එතන තියෙන රූපේ මෙහෙම මෙහෙම නේද තියෙන්නේ ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද ඒ බඳු ඒ කය ඇසුරු කරගෙන මේ චිත්තචෛතසික ටික පවතිනව නේද කියලා බලන්න ඕනනම් එතනද අර විදිහට ගොඩක් යන්න ඕනේ දැනට පුද්ගල භාවය දුරන ওই විදිහට බලන්න කොයි මට්ටමින් ඇති. එතන පෙරපසු යන්න ඕනේ නැහැ. ගියත් ප්‍රශ්නකුත් නැහැ මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින කම නිසා මම කියන හැඟීම ඇති කරගත්ත කෙලෙස් හේතුණා නේද අද මේ නාම රූප දෙක හැදෙන්න කියලා එහෙම බැලුවට කමන්නේ නැහැ අද ওই නාම රූප දෙක පිරිසිදු නොදැක්කොත් උතන ওই මම කියන හැඟීම ඇති කෙරෙයි. එහෙම වුණොත් ඒ නිසා නැවත නාම රූප දෙක හැදෙයි නේද? කියලා අපි අම්මා කියන තරඟ මේ නාම රූප પરම්පරාවක් යන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දකින්නත් පුළුවන් අපිට. එහෙම බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කෙටියෙන් බැලුවහම ඇති. නමුත් අර විදිහට බැලුවොත් කමන්නේ නැහැ. එතකොට අපේ බැලිය යුත්තේ අම්මගේ රූපය හෝ අම්මගේ නාමය අම්මගේ නාම රූප නෙමෙයි අපි අම්මා කියලා දකින්න තැනක අපිට හිතෙන තැනක තියෙන්නේ මෙහෙමයි කියලා මතක් ගන්න. ඇත්ත. ඇත්තත් ඒකනේ. මොකද අපි සත්‍ය අවබෝධය කරන්නේ මේ මම නෙමෙයි මගේ රූපය හෝ මගේ නාමය හෝ මගේ නාම රූප දෙක නෙමෙයි. මම කියන තැනක තියෙන මේ රූපය. ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද? මම කියලා හිතන තැනක තියෙන නාම ධර්ම මෙහෙම නේද? ඒ නාම ධර්ම මේ රූපය අසුර කරගෙන කියලා බලනවා මිසක මගේ නාම රූප දෙක නෙමෙයි. එහෙන් බැලුවොත් මේ නාම රූප දෙක තියෙන තැනක මම කියන හැඟීම ඇති වෙනවා නම් මම කියන හැඟීම ඇති වෙන තැනක තියෙන රූපය ගැන. නාමය ගැන නාම රූප දෙක ගැන බැලුවේ. මේ මාම රූප දෙක හටගනදී මේ විදිහට ඇත්ත නොදන්නාකම නිසා මම කියන හැඟීමක් පෙර ජීවිතයේ ඇති වුණා නම් ඒ හැඟීම නිසා නේද අද මේ නාම රූප දෙක හැදුනේ. දැන් අද නාම රූප දෙක නොදන්නාකම නිසා ඔන්න මම කියන හැඟීම. මේ මම කියන හැඟීම තිබුණොත් නැවත මෙහෙම නාම රූප දෙක කියලා. අපි නිකමට කියමු මේ නාම රූප දෙක නිසා විඥානය කියලා. නාම රූප දෙක නිසා විඥානය කියලා මම කියන හැඟීම දකින්න. කර්ම විඥානය. ආයෙත් මම කියන හැඟීම නිසා නාම රූප දෙක. විඥාන නිසා නාම රූප දෙක. ආයෙත් නාම රූප දෙක නොදන්නාකම නිසා විඥානය කියලා කිව්වා ආයෙත් මම කියන හැඟීම. ආයෙත් මම කියන හැඟීම නිසා නාම රූප දෙක කියලා කිව්වේ ආයෙත් විඥාන නිසා නාම රූප. කොහොම චක්‍රය යන්නේ? පෙර ජීවිතේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම කියන හැඟීමක් ඇති වුණා නම් ඒ නාම රූප දෙක තමයි විපාකය. ඒ මම කියන හැඟීම තමයි කර්ම විඥානය කර්මය කියලා කිව්වේ. විඥානපච්චය නාම රූපං කියලා මම කියන හැඟීම නිසා තමයි අද මේ නාම රූප දෙක. ඒ කර්ම විඥානය නිසා තමයි දැන් මේ නාම රූප දෙක ප්‍රතිසන්දිකට. දැන් මේ නාම රූප දෙක පිළිසෙන් නොදගෙන උඩ ආයෙත් කර්ම විඥානය කියන්නේ මම කියන හැඟීම. මම තමයි යන්නේ. බැරිලා නාම රූප දෙක පිරිසින් දකින්න මේ කර්ම විඥානේ නැති වුණා. මම කෙනගේම නැති වුණා. මතු නාම රූප දෙක හදන්න දෙන හේතුවක් නැති වුණා, තියෙන එකක් නැති වුණාම නැති වුණා කියලා කියනවා. ඔකේ. අන්න එහෙම. මේ එහෙම වෙන්නේ නැති මට ඒක. ඔය අදහසින් තමයි අර මහා ප්‍රධාන සූත්‍රය කියන්නේ නාම රූප නිසා විඥාන විඥාන නිසා නාම රූපෙට කියලා. රූපයට දැසගත් විඥානයේ කුඩා දරුවා තරුණයා මහලු වීම යන ප්‍රභේදවලදී එකම විඥානයේ වයස වෙනස් වෙන විට වෙනස් වෙනවාද එසේනම් නෙමෙයි එකම සිතක් තියනවා එහෙම නෙමෙයි රූපය දිහා බල රූපේ වෙනස්කමෙන් තමයි අපි කුඩා දරුවා තරුණයා කියලා කියන්නේ. ඉතින් මේ නමුත් සිත කියන එක මොහොතක් මොහොතක් ගන්න වෙනස් වෙ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවය. ඈත් රූපය දෙක නිසා හටගන්න හිතට චක්කු විඥානය කියුවා. ඈත් රූපය දෙක නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධයි. ආයේ දැන් වෙන සිත් හෝ ඊට සම්බන්ධ චිත්ත පරම්පරාවක මුකුත්ම නැහැ. ඊට පස්සේ ඒ දෙකේ ඇත්ත නොදන්නාකම නිසා ඇති බවට සිහි කරනවා නම් ඒ සිහි කියන එක දැනගන්නවා නම් දැන් අවිද්‍යාපච්ච සංකර සංකරපච්ච විඥානාවපෝ අර සිතේ චුප්තක් කරන දැන් ආයි මේ සිහි කරපු එක දැනගන්න සිතක් උපදිනවා ඒ සිහි කිරීම නැති වෙනකොටම ඒ සිත නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා දැන් ආයි මුකුත් සිත් නැහැ එකක්වත් නැහැ නමුත් නිරුද්ධ වෙච්ච දේ ඇති බවට සිහි කරන තව සිතක් උපදිනවා. සිහි කරන කමක් වෙනවා නම් සිහි කරන එක දැනගන්නවා. කියන තැනක හැම වෙලෙම සත්‍ය කියන චෛතසිකය නිසා සිත කියන එක පෙනෙන්නේ. සිත කියන එක නිසා සත්‍ය කියන චෛතසිකය පෙනෙන්නේ. ওই ධර්මතාවයේ පැවැත්මක් තියෙනවා. නමුත් මෙහෙම වෙද්දී හිතක් යනවා එකම සිතක් උපදිනවා නිරුද්ධ වෙනවා කරනවා වගේ තේරෙන්නේ. ඒ මේ මේ සිත ඉපද නිරුද්ධ වෙනකොට ඊගාව සිතක් ඇති කරන්න පුළුවන් පරිසරය හදලා ඇති වෙන නිරුද්ධ වෙනවා. නමුත් කිසිදු සම්බන්ධයක් නැහැ. ඊගාව උපදින සිත මේ සිතෙන් කිසිවක් අරගෙනත් නැහැ. මේ සිත මේ ඊගාව සිතට කිසිවක් දීලත් නැහැ. කිසිම දෙයක් සම්බන්ධයක් නැතුව මේ නිසා මේ ධර්මයේ උපන්න කියන කාරණාවකුත් කියනවා. නමුත් සිතෙන් සිතට තමයි කිසිම දෙයක් නැති. බුදුරජාණන් වහන්සේ අසුතෝත සූත්‍රයේදී කියනවා මේ ලෝකයා මේ රූපයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා. ඒ කේස් පැහැෙනවා, හැම රැලි වැටෙනවා, එතකොට මහලු වෙනවා, කෑලි කැඩෙනවා, ලෙඩ වෙනවා, නොයෙක් දේවල්. ඉතින් රූපේ මම නෙමෙයි කියලා හිතනවා නම්, රූපේ මගේ නෙමෙයි කියලා හිතනවා නම්, රූපයට කලකිරෙනවා ඒකට වෙන්න පුළුවන්. නමුත් යමක් හිත කියයිද, විඥානය කියයිද, මනස කියයිද මේක කලකිරෙන ලෝකයා දක්ෂ නැල්ලු. ලෝකයා හිත මගේ කියලා හිතනවලු. මොකද ඒක නොපෙනෙන නිසා. මහණෙනි කෙනෙක් හිත මම කියලා ගන්නවට වඩා සිය දහස් ගුණයක් හොඳයි කය මම කියලා ගන්නලු. මොකද කය අවුරුදු 10ක් හරි 15ක් හරි 20ක් හරි 50ක් හරි 100ක් හරි තව තේන්නවත් තියනවලු. හිත කියන එක අනිකක් ඉපදලා අනිකක්ම නිරුද්ධ වෙනවා. පේන්නවත් නැහැ. ඒ නිසා හිත මම කියලා ගන්නවට වඩා හොඳයි මානේ කය මම කියලා ගන්නදී කියනවා. එකම හිතක් එහෙම තියෙනව නෙමෙයි අවස්ථාවක් අත මේ මේ සූත්‍ර මේ පුතේ තියෙනවා වාසුත සූත්‍රය මේ ඒ හින්දා එකම හිතක් ගැන දකින්නට වඩා එකම කයක් තියෙන කියලා තව දකින්න ඒකත් තව හොඳයි හිත කියන එක මේ අර විදිහේ ධර්මතාවයක් ඈ හරි